අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 220 වෙනි භාවනා වැඩමුළුවේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දිනායේ ධර්ම කරුණ යුක්තව tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා දුප්පටි විජ්ජා දස අරිය වසාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන අවස්ථාවක් නේවාසික වැඩමුළුවක ඉන්න ගමන් නැත්තම් පූර්ණ කාලීනව භාවනාව ගත කරන ගමන් ඉතී ඒ දේශනාවක නැත්තම් බණ ඇහිීමෙන් ලැබෙන මේ සූත්‍රමේ ඥානයක වටිනාකම අපි මේ නේවාසික භාවනා කරන්නන් වශයෙන් වෙන පැත්තකින් වෙන අගයන් ආඩම්බරයන්ගෙන් තේරුම් ගැනීම සඳහා හැම වැඩමුළුවකදීම අපි මුලින් ඒ අනුගයිත සූත්‍රය ඉස්සරෙන් තියාගත්තා. ඒකේ සරුවච්චන් වහන්සේ තමන්ගේ සරුවඥ පද ප්‍රාප්තියට පස්සේ එහෙම නැත්නම් කියනවා නම් ඒ සර්වඥතාඥාණය ලැබුවට පස්සේ හැරිලා බැලුවා මම මෙච්චර කාලයක් සාරසංගේ කල්පලක්ෂයක් කියලා අපි දැනට කියනවා. ගොඩාක් දේවල් කරා කොයි ටිකද ඇත්ත වශයෙන්ම අවසාන බිම්ම පණින්න එහෙම නැත්නම් අවශ්‍ය කරන ප්‍රතිඵල ලබා ගන්න උදව් වුණේ. මම කරපු දේවල් වලින් මේ ටික අත්‍යන්තයයි අවශ්‍යයි. මේවා නම් එච්චර නැතුණත් කමක් නැහැ කියලා මේවා ටික වෙන් කෙරුවේ උන්වහන්සේගේ ප්‍රයෝජන සඳහා නෙවෙයි. මොකද එතකොට සරුවචන්හන්සේගේ කෘත්‍ය සම්පාදනය වෙලා. හැබැයි ඊට පස්සේ සරුවචන්හන්සේ දොර ඇරියා විශාල විනීය ජනතාවකට අපි කියනවා නම් 5000ක් කල් පවතින ශාසනයකට බුදුරජාණන්සේම 5000කට සීමා කරලා නැහැ. නමුත් අපි ශාසනය කියනවා. ඒ ඔක්කොටම අපිට කියන්නේ විනීය ජනතාව කියලා. අපි සරුවඥන් වහන්සේගෙන් පස්සේ ඒ ශාසනයෙන් වැඩ ගන්න අපිට දීලා තියෙන නම තමයි විනීය ජනතාව. ඒ විනීය ජනතාව නිවන් දකින්නකම් নানা ප්‍රකාර අනවශ්‍ය කටයුතු කරනවා. අවශ්‍යයි කියලා හිතලා. ඉතින් ඒකට සරුවඥාන්සේ වාක්‍යයක් කියනවා. මේ සේරම සරුවචන් වහන්සේ දිහා බලාගෙන මූණ බලාගෙන මෙතෙන්ට ආවේ. සරු ධර්මයේ මූණ බලාගෙන මෙතෙන්ට ආවේ. සංඝයාගේ මූණ බලාගෙන මෙතෙන්ට ආවේ. සීලයේ මූණ බලාගෙන මෙතෙන්ට ආවේ. නමුත් ඒ ඔක්කොම කරලේ වහන්නේ වනාතේ වහන්නේ. වටේට හාව ඉඳදී පඳුරට ගල් ගහන. පඳුරට විදිනවා. ඉතින් සෑම දෙයකටම නිකන් සරුවචන්සේ වග වෙන්නා වාගේ මතක් කරනවා මම හැරිලා බැලුවට පස්සේ මහණෙනි පංචේ අංගේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝපල විමුක්ත්‍යා චෝති චේතෝපල විමුක්ති සමාපත්‍යා පඤ්ඤාපල පඤ්ඤාපල විමුක්ත්‍යා චෝති පඤ්ඤාපල සමාපත්‍යා මහණෙනි මේ පස් සංගයකින් සමන් අනුග්‍රහ කරන ලද මාගේ සම්මා දෘෂ්ටිය මට මේ අවශ්‍ය කරන්නා වූ චේතෝපල විමුක්තිය හෝ ප්‍රඥාපල විමුක්තියට හේතු භූත වුණා. ඒගොල්ලෝ ඕගොල්ලොත් බොහොම සද්ධාවෙන් කරන වැඩවලදී මෙන්න මේ කරුණු පහ නිතරම හිතේ තියාගන්න. විශේෂයෙන් මතක තියානින්ද අපි පැවිදුණාට පස්සේ අපි පූර්ණ කාලින භාවනාවට ආවට පස්සේ අපි නේවාසික භාවනා කරන්න ගිය වෙලාවක මේ කාරණා පහ අනික් අයවට වැඩිය බොහොම වැදගත් වෙනවා. අන්නේ කාරණා පහක් කියලා ඉස්ලාම් සර්වචන්සේ පෙන්ලා දෙන්නේ සීල අනුග්‍රහිතා හෝති. තමයි සමාදන් වුණාන සීලයක් ඒක රකින්න. සමාදාය සික්ඛත සික්ඛාපදේසු කියලා තියෙනවා. ශික්ෂා ශික්ෂාපද තියෙන තාක්කල් ඔළුවේ දාගන්න එපා. තමන්ට හොඳයි කියලා හිතෙන ප්‍රමාණයක් තියෙනවා නම් ඒක සමාදන් වෙලා රකින්න. ඒකේ හරක් ගන්න දන්නේ නැති මිනිහට හරප්පට්ටිය බලා ගන්න බෑ වගේ තමන්ගේ සිල්පදවල අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග දැනගන්න ඕන. පටන් ගන්නකොට නොතිබෙන්න පුළුවන්. හැබැයි හොඳට අහලා දැනගන්න ඇයි මේ ශිල්පදේ රකින්නේ මොකද්ද ඒකෙන් ලැබෙන අරසාව කොහොමද ඒක කැඩෙන්නේ කොහොමද ඒකට අදාළ නැති දේවල් වෙන්නේ මොකද්ද සීලබ්බත පරාමාස කියලා. ආන්න මේ පැත්තෙන් බලනකොට භාවනා නොකරන අය භාවනා කරන්නන් උසුළු විසුලට ලක් කරනවා මේගොල්ලෝ අනවශ්‍ය ශිල්පද රැකලා වෙහෙස වෙන හැටි. ඒකට කියනවා සීලබ්බත පරාමාස කියලා. ඒ වැඩියට අල්ලා ගන්න ලද ශිල්පද. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හිතනවා වැඩි මේ භාවනා කරන අය හිතනවා භාවනා නොකරන අයට වැඩි අපි උසස් කියලා. නමුත් භාවනා නොකරන අය අපි විහිළුවට ලක් කරනවා. මේ මිනිස්සු මේ අදාළ දේවල් නෙවෙයිනේ කරන්නේ. කලේ මුණින් නමලා තීදි වතුරක් කරනවා. ඇතුළට යන්නේ නැහැ. අදාළ නැහැ. Tamanට සපයා ගන්න Tamanට ප්‍රත්‍යක්ෂා කරලා බලන්න මේ දේ මට උදව් වුණා කියලා දන්නේ නැහැ. ඔහියේ රකින්න. ඒකට කියනවා සීලබ්බත පරාමාස කියලා. ඉතින් අපි සිල්පදයක තියෙනවා ආනිසංස වගේ. ඒ ආනිසන්ත හතරෙන් පළවෙනි එක තමයි අත්තානුවාද බය නැහැ. තමන්න තමන් දෙස් දෙන ගතියක් නැහැ. මොකද මම ඊයේ සිල්පද කැඩුවා අද කඩන්නේ නැහැ. අන්න ඒක තේරෙන්නේ නැත්තම් ඉතින් ඒක බැරිසින් නොකරන් නොකරන් අබරෝ කියලා කතාවක් තියෙනවා. බැරිසිල් නොගනින් අබරෝ බැරි දේවල් කරන්න යන්න එපා. මේ මේ සාසනේ සිල් රැක්කට පිංසි දෙන සාසනයක් නෙවෙයි. දැනගෙන දැකගෙන සිල් රකින්න ඕන. නිසා සීලානුගහිතය කියලා කියන්නේ තමන් සීලයක් සමාදන් වුණා නම් ඒකට ප්‍රමාණ වෙන විදිහට හැසිරෙයි. දැන් Taman ගිහිව ගත කරද්දී සංඝයාගේ සිල්පද ගැන එච්චර කලබල වෙන්න එපා. ඒක සංඝයා බලාගනි. සංඝයා කැඩුවොත් සංඝයා බලාගනි. සංඝයා රැක්කොත් සංඝයා බලාගනි. අපිට තියෙන්නේ අනේ මේම සිල්පද මේ ඇත්තෝ රකින්නවානේ. අනේ මේම සියත්තෝ කැඩනවානේ කියලා දැනගන්න එක විතරයි. ඒකෙන් අපිට වෙන මොනක්වත් ගන්න ඕනේ නැහැ. පැවිද්දෝ පැවිද්දන්ගේක බලාගන්න. ගියන්න තියෙන එක දැන දැන අනේ මටත් කවදා පැවිදෙන්න ලැබේවා ලැබෙනවා දෝ කියලා හිතා ඉන්නවනේ ඒක නිකන් ගන්න. නැත්තම් තමයි රකින්න ශිල්පදේ දැන ගන්න ඕනේ. ඉතින් එයා තිබන්නට හරිම දුර්වලයි. ඒ මොකද ඒ අපේ මේ පැවිදිලා හිටියා ස්වීඩන් රටෙන් ආපු ස්වාමී කෙනෙක් පැවිදිලා හිටියා. බොහොම ලස්සන චරිතේ. රූපෙත් ලස්සනයි. ඒ රටේ මේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. හරියට දන්නවා సౌందර්යය ගැන. ඉතින් ආයේ රටේ වෙබ්සයිට් එකක් හදලා ඒ අයට උගන්වනවා තේරවාදය පිළිබඳව. ඉතින් මම බොහොම උදාරුවෙන් දවසක් අපි නිස්සාරණ වනයේ ඉන්නේ අපි කොච්චර සතුටින්ද ඉන්නේ බලන්න මේ වනයයි අපි ගැළපෙන ආකාරය කියන වහන්සේ ඇත්ත මගේ ගුරුන්නාන්සේ වුණාට වහන්සේ දන්නේ කතෝලික කට්ටියගේ මෙහෙම අරන්නේ තියෙනවා ඉතාලියේ කන්දවල උඩ මේ වාගේ මේ සම්පූර්ණ අවට පරිසර ලස්සනට හදලා ඒක කෙනෙක් ඒ මම හිතන්නේ ට්‍රැපිස්ට් වගේ වෙනම නිකායක් භාවනාව සඳහාමයි පැවිදි වෙන්නේ. ඒ කන්දට නැග්ගට පස්සේ මිනිය තමයි එළියට ගන්න. කවදාකවත් එළියට ඉන්නේ නැහැ. කවදාකවත් සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. කවදාකවත් කාන්තාවක් දකින්න හම්බෙන්නේත් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් නාගුණ මාලයක් තියාගෙන දිව්‍යනාංශයේ ಗುಣ කල්පනා කර කර ඉන්නවා. පුදුම පිරිසිදු චරිතයක්. හැබැයි ඇයි සල්ලි පාවිච්චි කරන්නේ නැති කියලා දන්නේ ඇයි කාන්තාවන් සම්බන්ධ කරගන්නේ කියලා දන්නේ නැහැ. ඇයි 12න් පස්සේ කන්නේ නැති කියලා දන්නේ නැහැ. ඒ දෙයයන්ට විරෝධ සද්ධාවෙන් කරනවා. හැබැයි අපිට වැඩි හොඳින් කරනවා. කවදද ස්වාමීන් වහන්සේ පුළුවන් වෙන්නේ ඒ ඇත්තන්න මේම ලෝකේ සරුවච්චන් වහන්සේ තමයි පහළ වෙලා තියෙනවා ඒ උන්වහන්සේ අපිට කියලා තියෙනවා 12න් පස්සේ කණ්ඩෙපයි කියන්නේ මෙන්න මේ හේතුව නිසායි කියලා කිව්වොත් කොච්චර සතුටක් ඇති වෙයි මුදල් පාවිච්චි කරන්න එපයි කියලා තියෙනවා ඇයි මෙන්න මේ හේතුව නිසා කාන්තාවන් එක වැඩිපුර ඇසුර තියන්න බෑ මේ හේතුව නිසා. ඒගොල්ලෝ ඒක කරන 100%ක්ම දන්නේ ඉතින් එතකොට අපි හිංගලෙන් කියන්නේ මණික් ගලේ පය වැදුනට කනා ඇහිඳලා ගනීද කියලා. ඒක මණික් ගලට බැනලා යනවා මිසක් ආ ඒක අහුල්ලා ගන්නෑ. අද බෞද්ධයන් වැඩ පිළිවෙල දිහා බලපුවත් එහෙමයි. බණින්ද හදනව නෙවෙයි මම මේ. ඊට පස්සේ සුතානුගහිත අපි මේ කරන බණ ඇහිල්ල. අපි ගොඩාක් බණ අහලා තියෙනවා. අද විතර බනහන ගියක් ඇත්තෙම නැහැ. මට වෙන දේ බලන්න සමාජයේ. උච්චර බනහනෝ නම් ඇයි මේ පිළිවෙලක් නැත්තේ කියලා. අපි දරුවෝ ගැන සතුටින් ඉනවද? රජය ගැන සතුටින් ඉනවද? වෘත්තිකයන් ගැන සතුටින් නැහැ. එමිසු වෘත්තියේ ප්‍රතිපදා රකින්නේ නැහැ. දරුවෝ දෙමාපියන් ගරු කරන්නේ රජය ප්‍රතිපත්ති ගරු කරන්නේ මොකද දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න නාස්ති වෙනවා. ඒ දැනුමෙන් ලබන්න ඕනේ විද්‍යා දදාති විනයන් කියන විදිහට විද්‍යාව තියෙනකොට ඉබේ විනයගරුක වෙන්න ඕන. අද තියෙන දැනුමේ කිසිම මේ විනයගරුක වීමක් නැහැ. අසමජ්ජ ආදී දේවල් අහනවා. බණ කියලා ඒ වගේ දේවලුත් කියනවා. බණ වගේ. ජීවිත පරිවර්තනයක් වෙන්නේ නැහැ. ඒ මොකද අහන්නේ අහනකොට මේ කණින් ඇවිල්ලා එහා කොනේ යනවා. තා පොඩ්ඩකින් බලන්න කී දෙනේ බුදිද කියලා. මම මේ 220ක් රිට්‍රීට් කරන නිසා මට හොඳට පේනවා කට්ටිය. තව පොඩ්ඩ යනකොට ඔළුව සාක්කුවේ දාගන්නේ. උද්දට බන එනවා එලාට. ඉතින් මට වටාත්ත තියලා හුරේන් යන්න හිතෙනවා ඒ වෙලාවට මේ මිනිසුන්ට ඇහෙයිද නැත්තම් මොකද වෙන්නේ කියලා දන්නේද කියලා. එක්කෙනෙක් මම දැක්ක ඊළියුමක් කියලා දෙනවා චන්ද්‍රරත්න හමුදුරන්ට. නැන්ද හරීම ලස්සනයි ඒ බන. හැබැයි ඉවරනාට පස්සේ මට තේරෙනවා මෙච්චර වෙලාවක් මට නිින්ද ඉඳලා තියෙන ශාන්සේ ඔබ වහන්සේගේ දෝෂයක්වත් බන නරක නිසාවත් නෙවෙයි. මේ නැගිටට පස්සේ මම දන්නවා මේක ඇල්ල ඇහිලා නැහැ. ඉතින් ඒ වගේ අහනවද ඇහෙනවද කියන එක. ඉතින් අද විතර බන ඇහෙන යුගයක් නැහැ. නමුත් අහන කෙනෙක් නැති නිසා. හැබැයි මේ කනගාටු වෙන්නේ මේ කියන්නේ. අපේ නිස්සන්නවනේ වැඩ පිළිවෙලට හැමදාම 100 පිටිලා. ඒ වගේම මික්සෙල් ආරකේ හැමදාම 1000ක් විතර බණ අහනවා. ඒ නිසා ඒකේ වර්ධනයක් මිසක අඩුවක් වෙලා නැහැ. ඒ අහලා මම උඩයට උඩට යන්න ඉස්සලා කියනවා අද බණ මේ දෝෂේ තියෙනවා මෙහෙම තියෙනවා මේක හොඳයි මේක නරකයි කියලා විශාල පිටසක් අහනවා. ඒ නිසා ඒකේ තියෙනවා සුතමේ ඥානයක් වඩන දන්න කට්ටිය වඩනවා. අනික් කට්ටිය බණ අහනකොට මොනවා හරි කල්පනා කර කර ඉන්නවා. හරියට ගෙදර රේඩියෝ එකේ බණ යද්දී අපි පොල් ගන්නවා. මේ බණේ අද්දි අපි පලා ලියනවා. ඉතින් බණත් යනවා. සරුවචන්සේ දේශනා කළ තියෙන මේ කාරණා 20ක් කියලා. මෙන්න මේ කාරණා 20න් එළඹ පෙළඹ නැති කෙනෙකුට බණ කිව්වොත් කියන කෙනාට පෞසිත් වෙනවා කියලා. මේක සෙල්ලමක් නෙවෙයි. ධර්ම කියන්නේ එහෙම ලාභයට කංකුම් වගේ තියෙන එකක් නෙවෙයි. අහන්න ඕනේ. ඒ සඳහා සුතමේ අනුග්‍රහය පිණිස භාවනා කරන කෙනාට හොඳ එළඹ සිටි 100න් බණක් අහනවා කිව්වහම ඒක ලොකු පරියන්කයක්. ඒ පරියන්කෙදී හෙල්ලෙන්නේ නැතුව අපි ඉඳගෙන බනහනවා. හෙල්ලුණු තාම දුබයිනවනේ. නලියනවා කියලා. ලොකු කැපකිරීම. අද සුතමේ වශයෙන් මුත් ලැබෙනවා ධර්ම කරකත් ලැබෙනවා. ඊට පස්සේ ධර්ම සාකච්ඡා. සාකච්ඡානුගයිතෝ හෝති. අපි අපිට දැනෙනදී අනෙක් පිළිසිදුපිට කියපාන. ඒ ආඩම්බරයක් කියපාන්නවක්වත් නෙවෙයි, බැනුම් අහන්නත් නෙවෙයි. එහෙම බෙහෙතක් බොන ගමන් ගුණාගුණ කිව්වේ නැත්තම් වෙදාට ඊගා බෙහෙත් උණ්ඩුව ලියන්න බෑ. ඔය ඉංග්‍රීසි විදකම වගේ අරකට නල තියලා මේකට කූරු ගහලා බලන එක නෙවෙයිනේ තියෙන්නේ ලංකාවේ ක්‍රමේ. නාඩි බැලුවා. ලෙඩායින් ඇහුවා බෙහෙත් වල ගුණාගුණ. ඉතින් ලෙඩා කිව්වොත් මම යන්න බෑ මම යන්නේ නැහැ ගිහිල්ලා වෙදාට උඹට ඉතින් දෙයක් කියලා ඊගා බෙහෙත් තුන්න යනම් වරෙන් කියලා බෙදා බෙහෙත් දෙන්නේ නැහැ. එයාට ලෙඩා යන්න ඕනේ පරණ තුණ්ඩුව දෙන්න ඕනේ ගුණාගුණ කියන්න ඕනේ. ඉතින් දේශීය වෛද්‍ය නෙමෙයි මේක නම් මේ කතාව. ඒ හිටපු ලංකාවේ හිටපු හොඳම මේ දොස්තර කෙනෙක් ඒ කියන්නේ ශල්්‍ය වෛද්‍ය. එතුම කියලා මම කවදාකවත් භික්ෂුණාසලගෙන් සල්ලි ගන්නෑ. ගෞරවයට කරන්නේ මේ මහත්යය තමන්ගේ බූදලෙත් ලියලා තිබ්බා භික්ෂුණාසලෙන් එයා කියනවා මයි ළඟට එන සංඝයාට කිසිම කෙනෙකුට රෝග ලක්ෂණ කියන්න තේරෙන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ වඩම්මලා තිබ්බට පස්සේ සුදුරෙද්දක් උඩ ඒ බේත් ගේන්න යන සංඝයා ඒ උපාසක මහත්තයාට චතුරාර්ය සත්‍ය උගන්වන්න හදනවලු. මට පොලිමක් සෙනග ඉන්නවා. ඔබ වහන්සේ වැඩි මෙහිමයි පාසක මහත්තයෝ මෙහිමයි. ඕලන් හම්බෙන්න නිසා කරුණා කරලා අහන්න පළවෙනි ආරි සත්‍ය දුක්ඛ සත්‍ය දෙක සමුදය සත්‍ය ඊට පස්සේ නිරෝධ සත්‍ය කියලා මේ වේදාට බණ කියන මිසක් ඇයි තමුන්නාන්සේ ආවේ මෙතෙන්ද කියලා ඇහුවට උත්තර දෙන්න දන්නේ ඒ තමන් සාකච්ඡාවක සජීවීව සම්බන්ධ වෙන්න දන්නේ විශේෂම සංඝයා මෑණිවරු ඊට අපා කවදාවත් යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියලා තමයි කියන්නේ ගියොත් එච්චරයි. ඉතින් මේ අහන දේ සීබුද්ධියෙන් අහලා මේ මිනිස්සයා මේ නිකන් අපිට බෙහෙත් දෙන්නේ විශාල සෙනගක් ඉන්නවා. පුළුවන් තරම් ඉක්මනට මේ කාරණා විශ්ත කරන්න ඉව බෑ. ඉතින් අන්න ඒක නිසා සාකච්ඡාවේදී අපි ළඟ සෑහෙන කරහැරීමක් සිද්ධ වෙනවා. ඇත්තටම කියනවා අපි භාවනා නොකරන අය නෙමෙයි. සෑහෙන භාවනා කරනවා. සෑහෙන කියන්න ඕනකමක් තියෙනවා. කියවෙන්නේ නැහැ. මොකද බහ තෝරලා නැහැ. කමඨාන් සුද්ධ කිරීමේ බහ තෝරලා දෙන්න ඕනේ. ඒකේ 100%ක් වැරද්ද කර්මස්ථානාචාර්යවරයාගේ. ඉතින් ඒවල දොර ඉනොවේෂන් તો ඌව තේරෙන්නේ නැහැ නේ. ඉතින් කියලා දෙන බණකත් කියලා තියලා භාවනාත් කියලා මෙන්න මේ ටික විතරක් කියන්න අනික ඒවා කියන්න එපා. වැඩේට අදාළ මෙච්චරයි. ආන්නේ සාකච්ඡාව තේරුම් ගත්තනම් සරුවච්චන් වහන්සේගේ සාසනේ ඇර වෙන කිසිම තැනක සාකච්ඡා කරන්න ඉඩක් නැහැ. ඒක දේවනිකායෙන් සුද්ධ ලියවිල්ල කියවන්න තියෙන. ඒක සාකච්ඡා කරන්න බෑ. සාකච්ඡා කරොත් අපාගත වෙනවා. ඒ සුද්ධ ලියවිල්ල එහෙම සාකච්ඡාට ලක් කරුවොත් සදාකාලික අපාගතයි. ਸਰුවචන්සි දේශනා කරන්නේ මම ਸਰුවඥයි මෙන්න බණ මගේ කිසිම දෙයක් විමසන්න නැතුව ගන්න එපා. ගන්න හැම දෙයක්ම ප්‍රත්‍යක්ෂණය කරන්න. වැටෙන විදිහට කියන්න. මේ ළඟදී සතිපාසලට ගියාට පස්සේ ඇත්තට මේක කිව්වේ ළමෙක් නෙවෙයි අති අනුග්‍රාහක කෙනෙක් කියන මේ ළමයෙකුට ඇවිදින්න කියලා වැටුනේ මොකද්ද කියලා අහනකොට ළමයාට කතා කරන්න ඉඩක් හම්බ වෙනවා. අද අධ්‍යාපනයේ කිසිම තැනක නෑ ළමයට වක් කරන එක විතරයි කරන්නේ. ඔයාලට වහම තියෙනවද මොනවද පුතා වැටුනේ? එළම මේ කට ඇද කර කර ගිරවෙක් වගේ කියන හැටි. Tamanට වැටහිච්ච දේ ඉඳගෙන ඉන්නකොට ඒ දේ අද නෑ අද තියෙන්නේ ටීචර් දන්නව ළමයා දන්නේ ටීචර් පුණීලයක් තියලා වක් කරනවා. ආදාල නැහැ. ඒ ළමයට හැඟිච්ච දෙයක් චිත්‍රයක් ඇඳලා පෙන්නන්න. දැනිච්ච දෙයක් කවියකින් ලියන්න. සක්මන් කරනකොට මෙහෙමයි කියලා කියන්න. ඉතින් ඒ අතින් ළමයින් හරිම දක්ෂයි. වැඩි හිටියන්න මම හිතන්නේ කපකට එන්න පුළුවන් මේ කියලා හිතෙන්. මොකද මේගොල්ලෝ කල්පනා කරනවා මේක කිව්වෝ සම්තුරු සතුටු වෙයි. මේක කිනුවොත් කනගාටු වෙයි. ඒ නිසා මේක කියන්න හොඳ නෑ කියලා ඔයගොල්ලෝ ඒ තෝරලා විසිකරන හරිය තමයි අත්‍යවශ්‍ය කොටස. කියන ටිකේ ගන්නම දෙයක් නැහැ නරිය බල්ලයි කතාවල්. ඊයරට පරිප්පුද කෑවේ. අල්ලපු ගෙදර තෙම්පරාදු කරලාද කෑවේ. අපිට ලුණුමැදි උනාද කියලා ඔක්කොම ලියනවා. උඹ භාවනා කරන මොනදුනේ කිව්වොත් ඒක බැලුවේ නැහැ. මතකයේ තියෙන ගෙදරට ආවට පස්සේ ඊයරයි කාපු දේවල් තමයි. ඒ නිසා සාකච්ඡානුග්‍රහිතයේදී අපි නිසරණ වණය විශාල වෙනසක් ඇති කරා මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේදී එක්කෙනෙක්ගේ කමඨාන් වාර්තා සියල්ලට ඇහෙන සලසනවා. ඉතින් ඒකට ඔක්කොමලා එක මට්ටමට එනවා. දාපු මට්ට හරි හොඳයි. හරි හොඳයි. දබන් කෝ විචදී ඉලීලා තියෙන දුර අනික කඩේ පේනවා මෙන්න මේ ටික තමයි කියවෙන්නේ. මම කියන්නේ නෑ මේකමයි එකම ක්‍රමයේ ඔක්කොමලා නිසන් වලට එන්න නැත්තන් නම් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ කතාවක් නෑ. වෙන ක්‍රම තියෙන්න බුල හැබැයි මේක 220ක් නැවත නැවත සාක්ෂි වෙච්ච ක්‍රමයක්. ඉතින් මේකට අබෞද්ධයෝ හරි කැමති මේ අපි යන ක්‍රමයට. ඉස්ලාම් වතාවට ආපු කට්ටිය හරි කැමැතියි. භාවනා කරපු අය මෑණිවරු සංඝයා හරිම අකමැතියි. ඒගොල්ලෝ කවදාවත් කමඨාන් සුද්ධ කරන්නේ නැහැ. මොකද මේ ඒගොල්ලෝ ඉන්නව රහත් වුණාට පස්සේ කෙලින්ම කමඨාන් සුද්ධ කරන්න මෙහෙම සමයි ගාන්ජ මෙහෙම මෙහෙමයි මේක පළවෙනි විසුද්ධිය මේක දෙක මේක තුන මේක හතර මේක පහ මේක හය මේක සෝතාපන්න කියන්න බලාගෙන ඉන්නේ මේ වැරදිච්චවා කිව්වොත් මේ ලැජ්ජයිනේ කට්ටියට මම හිටියා බුරුමේ අවුරුදු 3යි මාස 9ක් එක දවසක්වත් ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ අහන්න ලැජ්ජයි මොකද මේ ණයට බයිනවා ෂුවර් එකටම. ධර්ම සාකච්ඡාවලදී එක දවසක් ඔය අද කතා කරන තියෙන මාතෘකාවට සම්බන්ධය ඇහුවා. ඒත් ලොකු සායරෝගෙන් නෙවෙයි දෙවෙනි එකනාගෙන් සංස්මේ නීවරණ කියන්නේ 100%ක්ම හිතවිල්ලක් විතරයි නේද කියලා. ඔව්. ඔය අපි ඔය දඟලන්න හදන අද කතාවට ගන්න හදන මාතෘකාව තියෙන නීවරණ කියන්නේ හුදු හිතවිල්ලක්. අපි එකෙන් විඳවන විඳවිල්ල අනික් දවස්වල මම කරන්නේ කට්ටිය ප්‍රශ්න අහනකොට ප්‍රශ්නෙත් ලියා ගන්නවා උත්තරෙත් ලියා ගන්නවා. මට ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නැහැ. අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට ඔය පාඩම් කරන උන් හැන්දාවට කියනවා මචං අපි ආවල් මාතෘකාව සාකච්ඡා කරන්නේ අපි ඉතින් කුප්පිය තියාගෙන ඉන්නවා අපි භාෂා සාකච්ඡා කරලත් නැහැ ප්‍රශ්න දන්නෙත් නැහැ ඌ අපි කියන්නේ කුප්පිය පුරවනවා කියලා අහගෙන ඉඳලා ඉතින් අනිත් දවසට මතක් වෙච්ච හරිය ලියනවා අරගොල්ලෝ එහෙමනේ පරණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා ඒක තොරතුරු එකතු කරලා කට්ටි මෙතනලා කයිවරුවක් ගන්නවා. ඉතින් අපිට හරිය ලාභයි. මොකද අපිට බය පිස්සු ගලගල ඉන්නකොට ප්‍රශ්න පත්‍ර බලන්න වෙලාවකුත් නැහැ. නිල්ලඹේ ඉන්නකොට හන්දෑවේ හතහමාට විතර ඔක්කොමලා විවිධ රටවල් වලින් ආපු කට්ටිය ඉඳ ගන්නවා බීම. ඒකල්ලා කිරිත එකක් හදා ගන්නවා පෝච්චියක. ඊට පස්සේ මේ කැඩිච්ච බිස්කට් වෙනවා බිස්කට් කම්පැනි එකේ. ඊට පස්සේ කැඩිච්ච මේ මොනවද තව જાතියක් කියනවා ඒ සෝයා බොන්චි සමාගමේ. ඉතින් ඔක කකා කයවරක් ගන්න. ගිහියෝ. ඉතින් මේ එක ප්‍රශ්නයක්වත් මට අදාළ නැහැ. මොකද මං කවදා ප්‍රශ්න අහන්නේ බලනකොට මේ සුද්දට තියෙන මගේ ප්‍රශ්නෙම නේ. හරි බුදුමයි මං හිතුවා සුද්දට සුදු ප්‍රශ්නයක් තියෙයි කියලා. අපි ගොරකයෝනේ. කළුපත්ස නිසා අපිට වෙන ප්‍රශ්න නැති කියලා. අනේ මෝ හොඳට මට ටිකක් ඉංග්‍රීසි තේරෙනවා ඒ කාලේ. සුද්ධටත් තියෙන්නේ මේ ප්‍රශ්නමයි. මම හිතුවා ගෑනුන්ගේ ප්‍රශ්න වෙනයි. ඒක වෙන જાති පිරිමින් අනේ නෑ. ප්‍රශ්න වල ගෑනු පිරිමි ભેදයක් නෑ. ඒ වගේම අබෞද්ධයන්ගේ ප්‍රශ්න වෙනයි බෞද්ධයන්ගේ ප්‍රශ්න වෙනයි කියලා මම සැහෙන්න හිතාන හිටියා. අනේ කිසිම වෙනසක් නෑ. ගොඩින් මහත්තයා මැද වාඩි වෙලා හ්ම් හ්ම් හ්ම් කියන මේක කිසිම ප්‍රශ්නයක් ගන්නෙත් නැහැ කිසිම උත්තරයක් දෙන්නෙත් නැහැ අන්තිමට සියල්ල සතුටින් સમાપ્ત වෙනවා මට තේරුණා අපි සාකච්ඡාවට සම්බන්ධ වෙච්චාම විශ්වගත වෙනවා කියලා භාවනා කරන්න නතර අපි විශ්වගත වෙනවා. හැබැයි ඒකට බොක්කෙම සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට සාකච්ඡා අනුග්‍රහිතයේදී හැම කෙනෙක්ම භාවනා කරලා නිවර්තු ඉදිරිපත් කරන කරුණු ආධුනිකයට ලොකු අත්ලක් වෙනවා. ලොකු ඉනිමකක් වෙනවා. ලොකු පෙර ගමනක් වෙනවා. මොකද අපිත් එක්ක කට්ටිය භාවනා කරනවා. මේ මේ ප්‍රතිඵල තියෙනවා. මේ මේ වැරදි තියෙනවා. උඹටත් එකයි මටත් එකයි. ආන්නේකේ සාකච්ඡාවේදී ෂට නැතුව, මායාවී නැතුව, වංචනික ගති නැතුව වෙච්ච දේ හෙලි කරන්න පුළුවන් නම් විශේෂයෙන් සබාවක විශේෂයෙන්ම සීලතුංගනොතු මැද ඉඳගෙන ඕකට තමයි ශාසනය කියන්නේ. බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි නම් අපි මොනවා සාකච්ඡා කරත් අපි ඉන්නේ අන්ධකාරයක. බුද්ධෝත්පාද කාලේ කවුරුන් නැගිටලා ගියම් එහෙම නැහැ. ආවල් සූත්‍රයේ තියෙන මෙහෙමයි මම භාවනා කරනකොට මෙහෙමයි කියලා අපිට විවිධ මත ඉදිරිපත් වෙනවා. ඒකෝට අපි තේනවා අපි සංසාරයකට ගිහිල්ලා තියෙනවා. අද මේ වහලයට එකතුනේ අහම්බයක් නිසා නෙවෙයි. අර පරණ ඒ ගති මතුවලා එනවා. ඒක එන්නෙම ධර්ම දේශනාවේදී නෙවෙයි. නැත්තම් සූත්‍රමේ වාසය නෙවෙයි සාකච්ඡාවේදීම තමයි. ඒ සාකච්ඡා වුණාට පස්සේ දැන් අපි දවස් 10කට නෙමෙයි ඇවිල්ලා අපි කොච්චර සහෝදර බැඳීමකින් එකතු වෙනවද කියලා. අපිට අපේ ප්‍රශ්න කියන්න කෙනෙක් ඉන්නවා දැන්. ගෙදර ගිහිල්ලා බැංකු මැනේජර් කෙනෙකුට ඕක කිව්වට, දොස්තර කෙනෙකුට ඕක කිව්වට, නීතිඥයෙකුට ඕවා කිව්වට උන් කීයක් හරි කඩා ගන්න බලනවා මිසක කවදාකවත් මෙහෙම සාකච්ඡාවක් නැහැ. අන්නේ සාකච්ඡා අනුගහිතේදී අපේ තියෙන මේ ක්‍රියාකාරී සම්බන්ධතාවය නැත්නම් සහයෝගය ඒක sannivedanaya කියලා කියන්නේ අද දුෂ්කරම දෙයක්. අද IT ටෙක්නොලොජි එකකින් ඉහළටම අපි ගිහිල්ලා තියෙන්නේ. කතා කරන්නේ පිස්සුම තමයි. කිසිම දවසක මේ අදාළ දෙයක් Tamanට වග වෙන්න පුළුවන් දෙයක් කතා කරන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක අර එතෙන්ට තව ගියේ නැති ළමයි ගාව තාම තියෙනවා. ඒ ළමයි කතා කරන්නේ අදාළ දෙයක් විතරයි. ආන්නේ වගේ භාවනා කමටහනේදී ඒ සාකච්ඡානුග්‍රහිතයට පුරුදු වුණා නම් ප්‍රශ්නේ 150ක් ගොඩ. ඔන්න ඔය තුන ඇතුව තමයි අපිට සමතනුග්‍රහිතයක් කරන්න පුළුවන් වෙන්නේ. සමතනුග්‍රහිතය කියලා කියන්නේ හිත ඒකෝදිගත කරනවා ඒකාග්‍ර වෙනවා ඒ කාර්මණයක බොහෝ වෙලා පවත් ගන්න පුළුවන්. ඒක අවශ්‍ය අංගයක්. හැබැයි ඒකට ඒක නෙමෙයි අපේ වැඩමුළුවේ પરමාර්ථය. වැඩමුළුවේ પરමාර්ථය මම මේ මේ විදියයි මම කරනකොට හරියනවා වරදිනවා ආදි වශයෙන් සතිය පිහිටවීමයි අවශ්‍ය කරන්නේ. හැබැයි පොරොන්දුවක් දෙන්න පුළුවන් සතිය පැවැත්මට තමයි සමාධිය කියලා කියන්නේ. සතිය එක දිගට යනකොට එතන සමාධියක් එනවා. නිසා අපි කරන්නේ සමාධියට පල්ලෙහෙන් තියෙන සතිය අරගෙන සතියෙත් සති මාත්‍රයේ කියලා. මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන හරියන්නේ නැත්නම් හරියන්නේ නැති බව දැනගන්න. ඒ ඒ පිළිගත්ත දවසේ මට හරි ගියේ නෑ භාවනාව මට හරි ගියා. මම බලාපොරොත්තු වෙන දේ වුණා නෑ කියලා තේරිලා ඒක ලියලා ඉදිරිපත් කරන්න පුළුවන් නම් සාකච්ඡාට ලොකු අමුද්‍රව්‍යයක් වෙනවා. අනිවාර්යයෙන්ම සමාධියට පාර කැපෙනවා. ඉතින් ඒ වශයෙන් මේ සීල මේ සුතය මේ සමාධි මේ සාකච්ඡාව මේ සමාධිය ආදි වශයෙන් තමන් ඒ වෙනකොට හැලිච්ච තමන්ගේ දුර්ලකම් ටික අඩුපාඩු කන් ටික අවිද්‍යාව ටික හරියටම අහුලන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රඥාව කියන්නේ ප්‍රඥාව කියන්නේ තමන් ළඟ තියෙන අඩුපාඩු කන් ටික නොදැනුවත් කන් ටික හොඳයි කියලා හිතාගෙන ඉන්න වැරදි ටික හරියට ණයෙක්ගේ බෙල්ලෙන් අල්ලගත්තා වගේ අල්ලන්න පුළුවන් නම් ඒකට අපි කියනවා විද්‍යාව කියලා. ඒකට කියනවා ප්‍රඥා භාවනාව කියලා. ඒකට කියනවා ප්‍රඥා අනුගහිතය කියලා. ඔන්න ඔය පහ සම්පූර්ණ වෙනකොට පුද්ගලගේ භාෂාව ව්‍යාකරණ ඉදිරිපත් කිරීමේ රටාව තව කෙනෙක්ගේ හදගැස්ම තේරුම් ගැනීම කිව යුතුද නැද්ද කියලා තේරුම් ගැනීම මේ වෙන කෙනෙක් කියාගෙන එනකොට මේ එන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා හොඳට තේරෙනවා. ඒ කියන්නේ ඒ ඒ කුසලතාවය අපි ළඟ තාම තියෙනවා. හැබැයි ඒක එළියට එන්නේ නැත්තේ අපි අර අනුග්‍රහිත පහෙන් හිත පිරිසුදු කරගන්න නැති නිසා. අපි දන්නවා කොණ්ඩ මොස්තරයක් දාන්න ඉස්සලා කොණ්ඩේ ගැට ඇරලා පීර ගන්න එපායි. නැත්තම් මොස්තර දාන්න බෑනේ ඕකේ. අන්න ඒ වගේ ගැට ඇරලා පීරගත්තට පස්සේ කොණ්ඩේ තියෙන අම්මන්ඩිට දෑතට බැඳ හැකි. ඕනෙම දෙයක් ඇති කරගන්න පුළුවන් අපේ ජීවිතේ. අපි ඔය හිතන මේ PhD කින් ගන්න මේ සොච්චමක් නෙවෙයි. එහෙම නැත්නම් ප්‍රොෆෙසර් කෙනෙක් ළඟ තියෙන සබ්ජෙක්ට් මැටර් එක නෙවෙයි. සමස්තේ. ආන්න ඒකට ගියාට පස්සේ අපිට තේරෙනවා නේ මේව ඉපදිලා ජීවිත ආත්ම කොච්චර ගාණක් මිනිස්සුયો අපි තිරිසන් වගේ මැරිලා ඇද්ද කියලා. මේක සුද්ධ කරගන්න නැතුව අර වටේ ලාටුවම ලෙව කකා ඉඳලා මැරිලා යන්නේ නැද්ද? අඩු ගානේ ඒක විනිවිද දකින්න පුළුවන් නම් මේ පිට ලාටුව පිට පිට කාටුව පිට මලකඩ පිට කහට විනිවිද දකින්න පුළුවන් පේනවා ඇතුලේ අපි ඔක්කොම සමානයි. ඔය පිටේ ලාටුවේ විතරයි පිටේ කහට විතරයි මලකඩේ විතරයි අපි වෙනස්කම් තියෙන්නේ. ඒ බොහොම පුංචි සියක් පුංචි සිවියක්. ඒක විනිවිද දකින්නකට අපි විපස්සනාව කියලා කියනවා. විශේෂ දැක්මක්. ඉතින් දැන් ඔන්න මම විනාඩි 30ක් විතර අරගත්තා. ඒ අනුග්‍රහිත සූත්‍රය පිළිබඳව විස්තර කරන්න අපි යනවා දැන්. ඒක නෙමෙයි අපේ වැඩමුළුවේ මාතෘකාව. වැඩමුළුවේ මාතෘකාව සංගේ දසුත්තර සූත්‍රය. ඒක දැන් හම්බෙන්නේ දසක නිපාතේ. එදි ඇත්තට මේ වෙනකොට අපි 96ක් ඉවර කරලා තියෙනුනේ මාතෘකා. නැත්තම් වැඩමුළු අපි නමුත් 86 කියලා ශිහාන් කියනවා. ඒ කියන්නේ මුල් මුල් ලෙවයිදී එකේ නිපාත වෙනකොට දෙක තුනක් එකතු කරලා අපි කරලා තියෙනවා. දැන් තියෙන මාත්‍රිකා 10 කරුණු තියෙන්නේ වැඩමුළු 10ක් උනක් පවත්වන්න පුළුවන්. ඒ තරම් හොඳ සාර ගැඹුරු කරුණු තියෙනවා. මොකද අපි දවස් 10දී මේ කරුණු 10 ශක්ති ප්‍රමාණය ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදී යනවා කත මේ දස ධම්මා දුප්පටි විජ්ජා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපි වාගේ විනීය ජනතාව ගැන හිතලා අවුරුදු 2600කට ඉස්සෙල්ලා සජීවීව ශාසනයේ ඉදී කටයුතු කරපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණම් පිරිසකින් ප්‍රශ්න අහනවා විභාගයකට ඉස්සෙල්ලා රිවිෂන් ක්ලාස් එකක් කරනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද දැන ගැනීමට අපහසු දුෂ්කර දැනගත යුතු කාරණා 10ක් තියෙනවා ඔබලා දන්නවා. කතමේ දස ධම්මා දුප්පටි විඥා. ඉතින් මේ පිරිසකින් උත්තර බලාපොරොත්තු නෙවෙයි අහන්නේ පිරිසට කියනවා මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ දැන් මේ දැන ගැනීමට දුෂ්කර දුප්පටි විජ්ජ කාරණා 10 සාසනික වශයෙන් ඒ පොකුරට ඒකට කියනවා දස අරිය වසා මේ ආර්ය වාස කියලා තමයි අපි සිංහලෙන් කියන්නේ දස ආර්ය වසා ආර්යයන් වහන්සේ නමක් ළඟ තියෙන ඒ ආර්යයන් වහන්සේගේ භූමිය වාගේ අරියවසා කියලා කරුණු 10ක් තරුවචාන්සේ දේශනා කළා තියෙනවා. දැන් මේ දසුත්තර සූත්‍රයේට එතනින් උද්දෘත කරගෙන සාරිපුත්‍ර සාංශේ ලස්සන වගුවක් හදලා ලස්සන ප්‍රස්ථාරයක් ඇඳලා පෙන්නනවා. මෙන්න මෙහෙමයි සරුවචනාංශගේ නිවන්ගාමී ප්‍රතිපදා මාර්ගයේ මේ මේ මණික් කොබ්බලා තියෙන හැටි මේ මේ ජවනිකාණුව මේ නාඩගම පැතිරෙන හැටි එහෙම නැත්නම් මේ මේ විදියට මේ චිත්‍රපටිය ගොඩනගෙන හැටි කියලා ලස්සනට ඒක ලස්සන බබළු වැඩක් ගොඩ නගනවා. ඒවට කියනවා ඥාන ප්‍රස්ථාන කියලා. එහෙම නැත්නම් ඥාන විභාග කියලාත් කියනවා. ඉතින් මේ ඥාන ප්‍රස්ථාන සහ ඥාන විභාග කියන මේ එපිස්ටමොලොජි කියන සබ්ජෙක්ට් එක නැත්නම් මාතෘකාව ඉස්සල්ලාම ලෝකේ අවුරුදු 2600 කට ඉස්සල්ලා ලෝකෙට මානවයට හඳුන්ලා දුන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට ධර්ම සීනාධිපති කියලා බුදුහන්සේ නම දුන්නා. හැබැයි ඉතින් අයිතිකාරය බුදුහාමුදුරු. ධර්මාදීශ්වර. ඒක පෙළගස්සලා ඉස්සරහට එන අපි වෙනුවෙන් ඒක හරිගස්සලා නිකන් හරියට පොඩි දරුවෙකුට කණ්ඩතරම් ගොරෝසු දේවල් කණ්ඩතරම් බොක් අහි වෙන්නේ ඉස්සල්ලා බාගෙට තම්බලා කැම දෙනවනේ කීරි අනම්මනම් හදලා දෙනවනේ අම්මලා. ඒ වාගේ සාරිපුත්තු සාංශේ අපිට දසුත්තරම් පවක් කාමී පත්තුං නිබ්බාන පත්‍ය. ධම්මං නිබ්බාන පත්‍ය දසුත්තරම් පවකම දස ධර්මයක් මම උඹලට දේශනා කරනවා නිවන් ගමන් කරන්න. යනකොට මෙන්න මෙහෙම මේකේ රටාවක් තියෙනවා. මේකේ ආරයක් තියෙනවා කියලා එකේ කරුණු 10යි දෙකේ කරුණු 10යි තුනේ කරුණු 10යි වශයෙන් අපි දැන් වැඩමුළු 86ක් ගෙවම් කරලා දැන් ඇවිල්ලා ඉනවා 10 පොතට. ඒකෙදි කියනවා අවබෝධ කිරීමට දුෂ්කර. නමුත් අවබෝධ කළ යුතුය අමාරුවෙන් නමුත් අවබෝධ කළ යුතු ප්‍රත්‍යක්ෂ කළ යුතු කාරණා 10ක් තියෙනවා. ඒ 10 ආර්යයන් වහන්සේලාට කැප දේවල්. ඒක නිසා බොහෝ විට හිතන්න පුළුවන් ආපෝ අපි තාම අමුදරුවන් රකින්න, ගෙවල් දරුවල් රකින්න මේ පස්පව් කරන මිනිස්සු අපිට ඕක ගැලපෙන්නේ නැහැ. නිසා ඕක හරියන්නේ නැහැ කියලා හිතෙන් ඉඳී තියෙනවා. ඔය කවුරු හරි මේ වගේ බණක් 1956 ට කලින් ඇහුවනම් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ කාලේ වෙනකොට නිවන් දකින කතාවක්, භාවනා කරන කතාවක්, මේ ආත්මෙදීම ගොඩ යන්න පුළුවන් කියන කතාවක් ඇත්තෙම නැහැ. මම 56 වෙනකොට මගේ වයස අවුරුදු 4යි. එතකොට මට යන්තම් මතකයි කුෂිකන් දෙපාර්තමේන්තුවේ කට්ටිය එකතු වෙලා මේ 56 එන නිසා හත් දවසක පිරිත් කියනවායි කියලා මේ පොඩි මම පොඩි එකාට ඇහෙනවා. මම විශාල වෙනසක් මොකද ඇති 2500 ඉඳලා බුද්ධ ධර්ම නැති 2500ට යන තැන. මේ ඊට පස්සේ ඉවරයි. මේ තමයි මේ අන්තිම. ඊට පස්සේ ඉතින් සෝරි තමයි. ඊට පස්සේ මේ බ්‍රහ්ම මූර්තියක් නෑ ඊට පස්සේ ඉතින් ඊශ්වරු ඉන්සතිය කියලා මේ ඉවර වෙන පැත්ත දැන් ඉතින් ඉවරයි අදින් ඉවරයි කියනා වගේ ඉතින් අපි හිතුවේ දැන් ඉතින් අපි අර ගිලෙන නැවකට නැගගත්ත කට්ටියක් වගේ අවුරුදු 26ක් යනකම් අවුරුදු 4 ඉඳලා තව අවුරුදු 22ක් කවදාකවත් බුද්ධ ධර්ම පැත්ත හැරලා බැලුනේ ඒක නිකන් පිලුණු වෙන බතක් වගේ මලමිණියක් වගේ තමයි අම්මලා පච්චිලේ වඩ සැලකුවේ. ඉතින් පණ ගන්න පුළුවන් අපිට වැඩක් ගන්න පුළුවන් කියන එක කිව්වත් කටට හොඳක් වෙන්නේ නැහැ. නැති 2500 කිය. අවුරුදු 26 වෙනකොට ධම්මික අහමතු කතා කළා තොපි වගේ කාලකන්ණි જાතියක් මේ මුළු ලෝකෙම අන්තිම රහතන් වහන්සේ හිටපු තැනට වඳින තරමටම තොපි බුද්ධහම කුණු කරා. අනික් මිනිස්සු රටවල භාවනා කරනවා නිවන් දකින්න. තොපි ගිහිල්ලා අන්තිම මහරහතන් වහන්සේට වඳිනවා මලියදේව මහරහතන් හිටපු වට්ටාරමට අම්මෝ ඉතින් මොනව කරන්නද දැන් ඉතින් මිනිහේ පෙට්ටිය එන ගහලා ඉවරයි මිනිහ බලා ගන්නවත් විදිහක් නැහැ ආදාහණය කරලා gediya පිටින් කාලා හිටිය මම. ධම්මික හාමුදුරුවෝ බැන්නා බැනිල්ලක් එක දිගටම දවස් 3ක් විතර ලෝකෙට ධර්මද්වීපය කියලා නමක් දීලා ලෝකෙට බුද්ධ ආගම දීපු ජාතිය කියලා පවත්වන උඹලගේ රටට ඇවිල්ලා බැලුවොත් කවුරු හරි බම් බිමට දාව බත් බල්ලෝ කන්නේ කිව්වා. මම පැවිද්දෙක් වශයෙන් ඉන්නේ පන්සල් වල වැඩ උඹලා දන්නවනම් සාසනය කියලා වෙන වැඩ දන්නවනම් පුදුම චෝදනා ස්වරූපේ. හැබැයි මොකද්දෝ කිව්වා ඒ જાති කොච්චර කුණ වෙලා තිබ්බත් මේ සතිය වඩනවා නම් අද වුණත් බුද්ධහමර පණ දෙන්න පුළුවන් ඔය බයිලා ඔක්කොම මැකිලෙයි වැඩ කරමු කියලා. ඉතින් හරි අමාරු වුණා ඒ කාලේ. ඒ වගේ වෙනසකට පරිසරය හැදිලා තිබුණේ නෑ කියන්නත් බෑ. අද බුද්ධහමර පිටරටවල වලට ගිහිල්ලා ඒ පිටරට තිබුණු ප්‍රතිබිම්බේ ලංකාවට ඇවිල්ලා වෙනකොට. නිල්ලඹ වගේ දේවල් පටන් අරගෙන. කොඩ්ඩින් මහත්තයා වගේ කට්ටිය එතකොටම අවුරුදු ගණන් ඒකට ගත කරලා. ධම්මික හඳුරු ඒකටම පැවිදිච්ච කෙනෙක්. ඉතින් මං වගේ කෙනෙකුට කතා කරුවා ඉතින් මට පුළුවන් ඉන්නේ කට අරගෙන අහගෙන ඉන්න විතරයි. මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් බලාන බලාන ගිහිල්ලෙවලා මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මේ වගේ අපි වෙනුවෙන් හිතලා අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේක ප්‍රස්ථාරගත කරලා තියෙනවා. තොපි මේ අද විද්‍යාව කියලා ඉස්කෝලේ ගිහිල්ලා මහා ලොකුට ඉගෙන ගන්නේ මොනවද? ওই ප්‍රණීඩේ ඇවිල්ලත් අවුරුදු 8ක් විතර මට ගියා. මේ ඉගෙන ගැනීම හරහා කාලේනාස්ති කිරීමේ වටිනාකම. වටිනාකම නෙවෙයි වටිනාකම නැතිකම. හැබැයි ඉතින් මම මේ මනෝස්කාය කරන්න හදනවා නෙවෙයි දැන් වුණත් ප්‍රමාණයි. දැන්වත් ප්‍රමාණයි. මොකද සාරිපුත්තු සාංශි මේක හොඳට සුරුණ්ඩු කරලා පෙට්ටියක දාලා ලොක් කරලා තියලා තියෙනවා. gediya pitimma තියෙනවා. මොනම අඩුවක්වත් නැහැ. ඒ නිසා මේ ඥාන ප්‍රස්ථාන පිළිබඳව ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ තියෙන මේ පෙර ඉදිරිය දකින්න ගතිය සරුවච්චන්හන්සේට විතරයි දෙගුණ වෙන්නේ. ඒකයි ධර්මසේනාධිපති කියලා කියන්නේ. උන්වහන්සේ මතක් කරනවා මේ වගේ සැදී පැහැදී කටයුතු කරන යම් යම් සීල සමාධි ප්‍රඥා පිළිබඳව යම් යම් අත්දැකීම් තියෙන ඇත්තෝ මෙන්න මේ කරුණ වලින් අනුග්‍රහකරනද ආවඩයිබෝන් කියන්නේ ආශිර්වාද කරන්නේ. ඒකට ඕගොල්ලන්ගේ ඔය තියෙන සීල සමාධි ප්‍රඥා බුද්ධම විදියට නිල්ල ගහලා එනවා. ඒක කාලෙන් හර දේශයෙන් හෝ බලපෑමක් නැහැ. මේ සාසනෙ මෙච්චර පිළිුණුනයි කියලා එහෙම බලපෑමක් නැහැ. කොහෙද ඉන්නේ කියන එක බලපෑමකුත් නැහැ. පටන් ගන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරන්නේ උඟ දෙනෙක් දැන්න පටන් ගත්ත පිරිස්. නමුත් මේ අනුව ඒ අත්තන්ට ධෛර්යයක් ඉදිරි බැක්මක් පෙරදැක්මක් ආවොත් ඒගොල්ලෝ තේරුම් ගනි මේ මෙතෙන්ද එනකන් කොච්චර කවුරු බණ කිව්වත් මම යොදපු මගේ සද්ධාවයි මගේ ප්‍රඥාවයි විතරයි මට උදව් කරලා තියෙන්නේ. දැන් වුණත් ඒක සුද්ධ කරන්න පුළුවන් නැත් දැන් වුණත් මේ සම්මා මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා ඒ දස අරියවසා කියන මේ කාරණාව ඉස්සල්ලාම සාරිපුත්‍ර සාංශේ 10 පෙළ ගන්නකොට කියන්නේ ප්‍රහාණය කළ යුතු කරුණු පහක් තියෙනවා කියලා. අපි 10න් පළවෙනි එක තමයි භාවනාවේදී පැවිදි ජීවිතයේදී පූර්ණ කාලින භාවනා කරනකොට ප්‍රතිපදාවේදී ඒ කෙනා විසින් ප්‍රහාණය කළ යුතු කරුණු පහක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. ඉතින් අපි හිතන්නේ දන් දෙනකොට මේ මේ දසදාන වස්තු දීපුවාම ඒවා අයින් කළ යුතු ධර්ම විදියට ඉතින් ඒකත් එක පාඩමක් තමයි. ඒ අයින් කළ යුතු පංචංග විප්පහීනා හෝති. අයින් කළ යුතු කරුණු මේ අපේ අම්මා තාත්තයන් අයින් කරන එක, හරක බාණයෙන් අයින් වෙන එක, ගෙවල් දොරවල් වලින් අයින් වෙන එක, එහෙම නැත්නම් මේ අපි ප්‍රිය කරන දේවල් වලින් අයින් වෙන කියලා අපි විවිධාකාර දෙමින් දන් දෙමින් තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් ප්‍රහාණය කළ යුතු එහෙම නැත්නම් දුෂ්කර ප්‍රහාණය සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා නම් කරනවා ඊට පස්සේ දස අත්වසේ වෙන්නලා දීලා පංචේ අංගහි විපහීනා හෝති අංග පහකින් අයින් වෙන්න ඕන මොනවද කාම ඡන්දයෙන් අයින් වෙන්න ඕන කාම වස්තුන් වලින් අයින් කිරීම අපි මේ හරක බාණෙන් ගෙවල් දොරවල් වලින් අම්මගෙන් තාත්තගෙන් නිශ්චල චංචල දේවල් වලින් අයින් කිරීම කියනවා කාම ගුණයන්ගෙන් අයින් වීම කියලා ඒක තමයි අපි පැවිද්ද කියන්නේ අපිකට අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. සිද්ධාර්ථ කුමාරගේ මහා අබිනිෂ්ක්‍මණය කියලා අපි චිත්‍ර දකිනවා. ඒ හෙට නෑ යොරජකම ලැබිලා තියේදී Tamanගේ බිසවගේ පළවෙනි දරුපසීතිය වෙච්ච දවසේ රාත්‍රියේ පැනලා යනවා. අපි ලොකුවට අබිනිෂ්ක්‍මණය කරනවා. ඒ ඒ අබිනිෂ්ක්‍මණය එච්චරම දුෂ්කර දෙයක් දුප්පටි විජ්ජ විදියට පෙන්වන්නේ නැහැ. ඒ අබිනිෂ්ක්‍රමණය කරලා ඇවිල්ලා ඉන මේ අපි වගේ ඕගොල්ලෝ වගේ පිරිස හිතට එන කාමච්ඡන්දේ අයින් කිරීමට දක්ෂ වෙනවා නම් ඒක ඊටම දුෂ්කර කාරණාවක් කියලා සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා. ඒ කියන්නේ කාමච්ඡන්දේ. ඒ කියන්නේ කාම ගුණයන් අයින් කෙරුවට පස්සේ කාම ගුණ තමයි කාම ලෝකේ කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් මේ ගිහි ලෝකේ කියලා කියනවා. එහෙම නැත්නම් ආසාවල් පිරි ලෝකේ. මේක අයින් කරන පිරිස් එදත් හිටිය අදත් තියෙනවා. සතර පෙර නිමිතවල අන්තිමට සිද්ධාර්ථ තාපසතුමා දැක්කේ පැවිද්දෙක්. ඒ කියන්නේ බෞද්ධ පැවිද්දෙක් නෙවෙයි. එතකොටත් පැවිද්ද තිබිලා තියෙනවා. ඊට පස්සේ ගිහිගේ අතහැරියාට පස්සේ පස්සක මහණුනුත් ඒ වගේ පැවිද්දු පස් දෙනෙක්. ඒගොල්ලෝ අතහැරලා තිබ්බේ. ඒ අතහැරිය මොනවද? කාම ගුණ. කාම ගුණ කියන්නේ කාම තට්ටු තට්ටු කොට නැගිලා කියන ගුණ කරනවා කියලා කියනවා. ඒක අයින් කරලා මෙතෙන් ආවට පස්සේ අපිට හිතෙනවා අපි සෑහෙන දෙයක් අතහැරලා සෑහෙන කැපකිරීමක් කරලා සෑහෙන අබිනිෂ්ක්‍මණයක් කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි ඉඳගත්තට පස්සේ හිතනවා දැන් මගේ හිත ඒකාදි ඒකාග්‍ර වෙන්න ඕනේ. ඒකෝදි වෙන්න ඕනේ. මොකද මම පොඩි කැපකිරීමක් නෙවෙයි කරේ. මේ හිතන එකේ දෝෂයක් නැහැ. ඒක තමයි සමහර කට්ටිය අද ලියුම් ලියලා තිබුණේ. අනේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බලනකොට මේ කරන්න තියෙන වැඩයි රාජකාරී අරකයි මේකයි ඔළුවේ තියෙන නිසා එක චිත්තක්ෂණයක්වත් හිත ඒකාග්‍ර වෙන්නේ නැහැ. තමා හිත වෙන්නේ නැහැ. ඒකෝදි භාවයටපත් වෙන්නේ නැහැ. ඉතින් මේ කාම ගුණ අයින් කරලා දැන් මේ එන කාම ඡන්දයට බුදුජානනාංශ දෙන නාමය තමයි කාම සංඥා කියන එක. කාමයේ පිළිබඳ හැඟීම්. කාමයේ පිළිබඳව සලකුණු හිතට මතුවෙනවා අතීත කරපු ක්‍රියා ප්‍රියමනාප දේවල් නැත්නම් අප්‍රියමනාප දේවල් වශයෙන් කාම සංඥා මතුවෙන. ඉතින් අපි හිතනවා ඒ කාම වස්තු අපි මෙතෙක් කල් ආසාවෙන් හම්බ කරගත්තු වස්තු අයින් කිරීම ඉතාමත්ම මාර්ගය කියලා. එහෙනම් මේ පොඩි උප්පණ්ඩනයක් විහිළුවක් අවචාවට ලක් කිරීම සාරිපුත්‍ර සාංශ කරන ඒක නෙවෙයි පුතේ වැඩේ. ඕක අයින් කරලා ඇවිල්ලා කොට් එක වාඩි වියන්කොමට මොකද වෙන්නේ කියලා බලන්න. එක චිත්තක්ෂණයක් කිසුබුදන්ට දෙන්නේ නැතුව හිත නිතරම කාම සංඥාවෙන් ඔබ පෙළනවා. ඔබ කොච්චර ඒකට පරදිනවද කියනවනම් ඒ කාමචන් කාමච්ඡන්දය කාමගුණ අයින් කරලා මේ පැමිණෙන කාම සංඥාව නැද්දකින් ඔබ තන් කියන තරමට යනකම් ඔබ අදක්සයි අසත්පුරුසයි අසත් ධර්මයි. ඔබට තේරුම් ගන්න පුළුවන් වුණොත් දැන් එනවා තමයි කාමේ. හැබැයි ඒක කයෙන් වචනේ වීතික්‍රමණය වෙන්නේ නැහැ. හිතේ විතරයි. ඒකයි කාම ගුණ සහ කාම සංඥා අතර වෙනස. අරකෙම හේවණැල්ල තමයි. අරකෙම පිළිමිබුව තමයි. අරකෙම සංඥාම තමයි. මේකෙන් පව් කරගන්න බෑ. මේක කයෙන් වචනේ වීචිකමනේ වුණොත් විතරයි පව් සිද්ධ වෙන්නේ. මේ මතුවෙන එක උඹට පේනවා මේ ගහ කැපුවට විශාල මුලක් තියෙනවා. ඊට පස්සේ මේකෙන් අංකුර එනවා. චින්දෝ රුක්කෝ පුනරේව රූහති. මේක දිහා බලාගෙන බිනවා ගහ කපනවා කියලා කියන්නේ මතු පිට කැපීම නෙවෙයි. ඒක හුඟ දිනෙක කරනවා. ඒක අමාරුයි. දැන් මේ යට මුල් වල තියෙන ඕජාව තියෙන තාක්කල් මම දලුලනවා. මෙන්න මේක කාම ගුණ ප්‍රතික්ෂේප කරපු කෙනාට ඊගාව පාඩම මේක දැනගන්න පුළුවන් ඉන්නේ කාම ගුණ වලින් අබිනිෂ්ක්‍රමණය කරපු කෙනාට විතරයි. ගහ මේ ප්‍රධාන දේ නැතුණට ඒක හේව නැල්ල තියෙනවා. මේ හේව නැල්ල දකින්න පුළුවන් වීම භාවනා කිරීමේ අබිනිෂ්ක්‍රමණය කිරීමේ පළවෙනිම පාඩම. මේ නැති කරන්න හදන්න එපා. මේ කාම ගුණ නෙවෙයි දැන් තියෙන කාම සංඥාව. අන්නේ කාම සංඥාව එක චිත්තක්ෂණයකට අයින් කරගන්න පුළුවන් නම් ඒකට කියනවා තදංග ප්‍රහාණ කියලා. එක චිත්තක්ෂණයකට හිත මධ්‍යස්ථ අරමුණට ගන්නවා, දන්න අරමුණට ගන්නවා, ക്ഷേම භූමියට ගන්නවා, නික්ලේශී අරමුණට ගන්නවා, නිර්මල අරමුණට ගන්නවා. ඉතින් ගිවිසගත්ත කෙනා තමයි සමත භාවනා කරනවා කියලා කියන්නේ. නානාවිද අරමුණු වලට යෑම කාම ගුණ නම් ඒව අතහැරලා හිත එකතෙන් කරන්න හදන හිත නානා පැත්තට දුවන්න හදන එක කාමච්ඡන්දේ. මෙන්න මේ කාමච්ඡන්දේ දැනගෙන මෙච්චර කල්ප කෝටි ගාණක් මෝහ පටල එකතු කරගත්ත හිතේ ඉස්සුඹුලණ්ඩ චිත්තක්ෂණයක් නතු මේක කාමේ අබිරමණය කරද්දී මම දැක දැක දැන දැන එක චිත්තක්ෂණයක් මේක දැන් තියෙන්නේ ආස්වාද ප්‍රසආසේ මේක දැන් තියෙන්නේ වම දකුණේ මේක දැන් තියෙන්නේ කන තැන මේක දැන් තියෙන්නේ බොන තැන මේක දැන් තියෙන්නේ අත උස්සන තැන කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණයේ කාමස් ගුණත් නැහැ කාම සංඥත් නැහැ. මම දන්න අරමුණක හිත තියෙන. ඉතින් මෙහෙම චිත්තක්ෂණ ගොඩාක් අපේ ජීවිතේ හම්බ වෙනවා. නමුත් මේක ඉස්මතු කරන්න දන්නේ නැහෙනි. උලුප්පා දක්වන්න දන්නේ නැහෙනි. ඉතින් අපිට ආනිසංස නැහැ. කමඨාන් සුද්ධ කරන කියනවා මම වාඩිලා හිටියා පැයක් හිටියා. පැයම පිස්සු කෙලියා තමයි. හැබැයි මට එක තැනක මතකයි මම ඉඳගෙන ඉන්න බව දැනගත්තා. එක චිත්තක්ෂණයක් මතකයි හුස්ම ඉලෙතනම දැනගත්තා. එක චිත්තක්ෂණයක් මතකයි හුස්ම පල්ලයට යන දැනගත්ත කියලා අර කෙල කෝටි ගණන් චිත්තක්ෂණ ගන්න කතා නොකර මේ ප්‍රයත්න නිසා එක හුස්මක් දැනගත්තා කියලා සබාවක අභීතව වික්තව ප්‍රතිබලව කියන්න පුළුවන් නම් එයාට කීතයගේ මුළු සංසාරෙම මම එක චිත්තක්ෂණයක් කාමච්ඡන්දේ පිටු දැක්කා මේක කවුරුත් කරපෙකන්නේ මම්ම කරපෙකා මේ කාගෙම හොරකම් කරන්න පුළුවන් දෙයක්වත් නෑ. මගේ කාටත් හොරකම් කරන්නත් බෑ. මං ඊගාවට තවත් චිත්තක්ෂණයක් ඕන නම් හුස්ම දැනගන්න ඕනේ කියලා. ඒක වළක්වන්න මොනම බලයක්වත් ලෝකේ නෑ. ලක්ෂ කෙල කෝටියක් දුෂ්කර එහෙම නැත්නම් කෙලෙස් සහිත කාමච්ඡන්ද සහිත හිතවිලි තියේදී එක චිත්තක්ෂණයක් දන්නවනම් සපෙලා කියන්න පුළුවන්. මම මෙන්න මේ අරමුණේ හිටියේ. ඒක නිර්මල අරමුණක්. නික්ලේශී අරමුණක් ਸਰවඥාන්සි කියපු අරමුණක් ගුරුනාන්සි කියපු අරමුණක් මම කිවිසගත් අරමුණක් අන්නෝ ගැන විතරක් කතා කරන්න දන්නවනම් අර පිටිකේ දේවල් ගැන කතා නොකර පෑදී දියට බොරදී එක් කරන්නේ නැතුව අර පෑදී දිය කඳුල වෙන් කර තබා ගැනීමේ හැකියාව මෙයාට තියෙනවා. ගොඩ දෙනුට අද වෙලා තියෙන අනන්ත අප්‍රමාණ වගේ කාමච්ඡන්දේ නැති හිතවිලි තියෙනවා චිත්තක්ෂණ එයා දන්නේ එයාගේ වැඩේම ඒකට වෙන බාධා ගැන කතා කරගෙන ඒවට පොහොර දම තමයි ඉන්නේ ඒක. නිසා සරලව කියන්න පුළුවන් කාම ගුණයන්ට වැඩිය කාමච්ඡන්දේ හොඳයි. කාම ගුණයන්ට වැඩිය කාමච්ඡන්දේ හොඳයි. කාමච්ඡන්දේ කියන්නේ කාම ගුණයන් ගියාට පස්සේ ඒක හේව නැල්ල. මේකට සතුටු වෙන්න පුළුවන් නම් මම මෙච්චර චිත්තක්ෂණ ගන්න මෙච්චර ගාණක් ඒ කාමච්ඡන්දේ. මෙන්න මෙච්චර චිත්තක්ෂණ ගාණක් කාමච්ඡන්දේ නැහැ. මම දන්නවා මං හිතුවේ හුස්මේ. මං හිතුවේ වම දකුණේ. තක්මනේ කියලා අන්නේ චිත්තක්ෂණේ ඉස්මතු කරන දකින්න කෙනා තමයි මැණික් ගන්නකොට මැණික අඳුරන මිනිහා. අපි ඉල්ලම එළියට ගත්තට ඒක බොහොම අමාරු වැඩක්. දැන් පවතින නීතිවලදී හුඟක් අමාරුයිලු. ඒ හොදනකොට ගන්නකොට මේක මැණික කියලා දන්නේ නැත්නම් ඉතින් ඔක්කොම ඉවරනේ අර මැණික් ඉල්ලම් ගන්න එකේ හාරණකේ වටිනාකමක් නැහැ. ඉතින් මෙතෙන් තව පොඩි දුෂ්කරතාවයක් එනවා. ඒ මොකද මේ මැණික් ගරන්නේ හොරෙන්. පුල්ලුවන් තරම් මේ මැලේරියා මදුරෝ ඉන්නවා. වතුර බැහැගෙන ඉන්න ඕනේ. පොඩ්ඩෙන් හෙම්බිරිසාව හැදෙනවා. ඒ නිසා මැණික් පුඳලාලි බහින්නේ වට්ටි අරගෙන වතුරට. මැණික් මුදලාලි කුඩයක් අටවගෙන මේ ගරණ මිනිස්සු දිහා බලා ඉන්නවා මොකද ගරණ එකා දන්නව දැන් මණිකක් මේ මේ වට්ටියේ තියෙනවායි කියලා. උඩ කන්න දෙන්නේ බොන්න දෙන්නේ ඔක්කොම ආරස්සා දෙන්නේ මුදලාලි තමයි. හැබැයි මූ දැකපු ගමන් හොරේන් කටේ දාගන්න. ඊට පස්සේ අර ඔක්කොම ඉවරයි මූ කියනවා මෙහෙමයි මාත්‍යෝ හරි අමාරුයි දජේ කැක්කමක් තියෙනවා. මට කරන්න බෑ මට උණ මට හෙම්බිරිස්සාමට යන්න ඕනේ කියලා. මේ මණික් පුඳුරලා දන්නේ නැහැ කණ්ඩේ ඉස්සලා යන්න ඉස්සලා කට ඇරලා බලන්න මේක කටේ හංගගෙන ඉනවා කියලා. ඉතින් එතනම ඉන්නවා ඩෙන්ටිස් කෙනෙක්. එයා දන්නවා මෙතෙන් එන්නේ මිනිස්සු මැනික් විකුණන්න කියලා. කට ඇරපුවා ෆෝසෙට් එකෙන් ගන්නවා මැනික. මුදලාලිට වියදම විතරයි ඩෙන්ටිස් සතේ තමයි වැඩි තියෙන්නේ. ඒ වගේ තමයි භාවනා කරන හුඟ දෙනෙක් මණික් ගලේ පළේ පය වැදුනට කන ඇඳලා ගන්නද මේ චිත්තක්ෂණයේ කාමච්ඡන්දේ සහිතයි මේ චිත්තක්ෂණයේ කාමච්ඡන්දේ රහිතයි කියලා කියන්න බැරි නම් තාමත් කාමච්ඡන්ද චිත්තක්ෂණ බැන බැන ඉන්නවනම් හිත ආතුරයි හිත අවිද්‍යා ජනකයි හිත තණ්හා ජනකයි ඒ ඔක්කොම පැත්තක දාලා එක චිත්තක්ෂණයක් කියන්න පුළුවන් වුණා කියලා කියවනම් සියලු අවිද්‍යාවන්ට පහර දුන්න වෙනවා සියලුම තණ්හාවට පහර දුන්න වෙනවා. කලකිනි බුදු කෙනෙක් වෙන්න උපදින්නේ ඒ වගේ බොහෝම කලාතුරකින් තමයි මේ කාමච්ඡන්දේ නැති හිතක් හම්බ වෙන්නේ. අන්න ඒක ගැන විතරක් කතා කරන්න දන්නවනම් ඒ මනුස්සයා ජනාධිපතිවරණ සුදුසුයි, පරිපාලනයට දක්ෂයි, බිස්නස් කරත් හරියනවා, කන පින්දම් ගහන්නේ හැකි සංඥාව කියලා අපි නිස්සාරණවනේ කියනවා. හොඳ පැත්ත විතරයි කතා කරන්නේ. හරිය පැත්ත විතරක් කතා කරලා නිකන් ඉන්නවා. ඒ වගේම මේ නෑ බෑ කියන කට්ටියකින් පුළුවන් තරම් අයින් වෙනවා. මොනවා කරන්න ගියත් අපි ළඟ ඉන්නෝනේ කියලා කෝටි ගාණක් පිටසක් අරක බෑ මේක නෑ අරකයි මේ නැද්දකින් නොපතන් නොදොමකින් කියලා පිහිකොල්ල දාලා පුළුවන් කියන මිනිස්සෙක් එක්ක ගමන යනවා. අවුරුදු 40ක අත්දැකීම් මම මේ කියන්නේ. මං හිතනට විශාල පිරිසක් ඇති හැකි සංඥාවේ ඉන්නවා. නිසන් රයිල බලනකොට ධම්මනිසන්ති ආමරගේ ප්‍රධාන සටන් පාඩේ ඇති හැකි සංඥාව. හැකි සංඥාව කියලා මේකට කිව්වේ. ඒක සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා කරණීයං අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ තමන්ගේ අත්ත කුසලයේ කිරීමට කැමැති තමන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිතමෙච්ච ඒ සාන්ත පදයට යන්න කැමති කෙනා සක්කෝ හැකි සංඥාව තියෙන්න ඕනේ මේ කියන බණ ඇහෙන්නේ හැකි සංඥාව තියෙන අයට විතරයි අනික කටිටියගේ තේරෙන්නේ අපා තේරෙන්නේ ඒ නිසා අපි අනන්ත අප්‍රමාණ කාමච්ඡන්දයෙන් වෙච්ච චිත්තක්ෂණ ලැබලා තිනවා අන්න ඒකට අපි ඒක අහුල ගන්න දන්නේ නැහැ, වෙන් කර ගන්න දන්නේ නැහැ. ඒක ඉස්මතු කර ගන්න දන්නේ නැහැ. ඉස්මතු කර ගන්න දැනගත්තා නම් තේරෙයි අපි පුදුමාකාර වාසනාවන්ත, පුදුමාකාර පින්වන්ත, පුදුමාකාර දසපාරමිතා පිළිච්ච ඇත්තෝ. නමුත් අපි ආවඩන්නේම වැරදිච්ච දේවල්ට, කාමච්ඡන්දයට. කතා කරන්න එපා. පුළු පුළුවන් වෙලාවේ මට මෙච්චරක් පියවර ගානක් තියන්න පුළුවන්. මට මෙච්චර හුස්ම ගානක් බලන්න පුළුවන් වුණා. මට මෙච්චර ගානක් ඉඳගෙන ඉන්නවා දැනගන්න පුළුවන් වුණා. මට බත් කනකොට එක පිටක් 100ෙන් කන්න පුළුවන් වුණා. දත් මැදිනකොට එක බුරුසු පාරක් දතේ වැදුනා තේරුණා. මම නානකොට වතුර වැක්කෙන්න මට තේරුණා. කකුලේ ගලක් කැඩුණා තේරුණා කියලා මේ වැටහිච්ච දේ කියන හැම වෙලාවෙම අපි ওই කාම ඡන්දේ වෙනුවට විප්පහීන ගතියක් ඇති කරනවා. දුප්පට විජ්ජ ගතියක්. ආන්නේක වෙන් කළා කියන්න පුළුවන් නම් ඒ මනෝදය අපායට ගියත් යම රජුගේ ආසනෙන් බැහැලාවිලා ගියයි මචං උඹ හොඳයි මට වැඩිය මේ වැඩේට මේක අරගෙන කරපන්. උඹට ගැළපේ ඔය අපායේ උඹට කරදර විඳින්න ඕනේ නැහැ. යම රජුර බැහැලෙයි පුටුවේ. ඇකි ඇති ඇකි සංඥාව තියෙනවා. දෙක ව්‍යාපාදී. ව්‍යාපාදී කියලා කියන්නේ ව්‍යාබාධයක් කියන එක පාලි සාහිත්‍යයේ බොහොම ළඟ වචන දෙයක්. ව්‍යාපාද ව්‍යාබාධ. ඒක බටහිර මානසික විද්‍යාවේ සඳහන් කර තිනවා සියලුම මානසික රෝග ඇති වෙන්නේ ව්‍යාපාදේ නිසයි කියලා. නුරුස්නා ගති නිසා. සියලුම මානසික රෝග. දේශීය වෛද්‍ය විද්‍යාවේදී කියනවා 10ක් තියෙනවා හේතු සහිත ව්‍යාපාද. කියන්නේ කාරණා සහිත එක් 10 වෙනි එක කිසිම හේතුවක් නැති තරහ යෑම. ඒකෙන් තමයි කායික රෝග හටගන්නේ. ඇඟේ රෝග හටගන්නෙත් අහේතුක අපි කාටදෝ ද්වේෂ කරනවා. දන්නේ නැති කෙනෙකුට. ඉතින් ඒකෙන් චර්ම රෝග හට ගන්නවා. පීනසාදී රෝග ඇති වෙනවා. හෘද ස්පන්දන රෝග ඇති වෙනවා. කොලෙස්ටරෝල් එනවා. දීවැඩියා වෙනවා. নানা ප්‍රකාර ලෙඩ ওই ව්‍යාපාද ව්‍යාබාධ දෙකේ ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා Tamanට මෛත්‍රී කරගන්න මනුස්සයට මොනම ලෙඩක්වත් නැහැ. බේත් ඕනෙත් නැහැ. අපිට මේ සැප දීලා එක චිත්තක්ෂණයක් එක තැන හිටගන් හිටගෙන හිටපන් කිව්වොත් ඒක සැප විඳින්න දන්නේ නැහැ. ඒකේ අතීතය හොයයි අනාගතය හොයයි අර කොහොයයි මේක හොයයි අර පෑද්දියට වෘති එකතු වෙනවා. ඒ නිසා මේ පින් කරබ නිධානේ දවස් 10ක් භාවනා කරන්න හම්බුනේ. ඉතින් ටිකක් ඇවිදපන් කවුරු හරි කණ්ඩ දෙයි. ටිකක් ඇවිල්ලා වාඩි වෙයන්. යකෝ මොන සැපද මේක? අහෝ සුඛං අහෝ සුඛං කියලා කියන්න හිතෙනවා. කවුද එකද ලියලා දෙනවා ස්වාමීන් වහන්සේ එක පැයක් බණ අහලා gedare ඉන්න ජීවිතේ ජොලි මේක දවසට පැය 4 5 භාවනා කරනකොට නිකන් මොකදෝ මොකදෝ ආගේ කියලා. මට හොඳට තේරෙනවා කතාව. ඉතින් කවුද දෙන්න කිව්වේ මේකට? gedare කියලා කාලා බුදියා ගනින්කෝ. ප්‍රශ්නේ නැහැ. නමුත් මේ පෙර පිනකටයි මේක හම්බුනේ. මට මේ කොටයක් උඩ වාඩිලා හම්බුණා, නිස්සන වැඩෙන්න හම්බුණා, දස සිල් අට සිල්ගෙන් හම්බුණා, 100ක් හමාර සිල් තුන් අතරමැද හිටියා. යකෝ මේක මදයි කියලා පෙර කළ පිනක් විදියට Tamanට මේ වර්තමාන මොහොතට මෛත්‍රී කරන්න දන්නවනම් මම දැන් මෙතන ওই ව්‍යාබාධයකට ඕ ව්‍යාපාදයකට ඉඩ නැහැ. හැබැයි අපිට එක චිත්තක්ෂණයක් මට මාව ප්‍රේම කරන්න බෑ කොල්ලන්ට කෙල්ලන්ට ප්‍රේම කරන්න පුළුවන්. කෙල්ලන්ට කොල්ලන්ට ප්‍රේම කරන්න පුළුවන්. අපිට ලැබිච්ච දෙයක් ගැන දීවිදි කරන ප්‍රේම කරන්න පුළුවන්. මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලයේ ප්‍රේම කරපල්ලා. ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයට ප්‍රේම කරපල්ලා. ලැබිච්ච ක්ෂණ සම්පත්තිය මේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවයි කියන එක බුද්ධිය නැත්තම් මොන නිවනක් දප්පා මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න එකේ සැප ඇවිදිනකොට ඇවිදින එකේ සැප ඒක තේරෙන්නේ නැති කෙනෙකුට මොන නිවනක් ලැබලා දෙන්නේ. ඒකෙන් කියන්නේ අපි හැම චිත්තක්ෂණයකම මට වෛර කරනවා, මෙතෙන්ට වෛර කරනවා, මේ මොහොතට වෛර කරනවා. මම දැන් මෙතන නිවන නම් ඒක උඩ ගෙනල්ලා තිබ්බත් නිවන හිත ලාහට ගෙම්බ එකතු කරා වගේ හිත තියන් ඉසලා පයින්. කූඩල කොට්ටේ තියෙනකොට වගේ බූට කොට්ටේ හැප නැහැ. ඉතින් මේකට දෙවන්නේ සම්බන්ධ නැහැ නේ. ඒ නිසා මේ द्वේෂය මේ द्वේෂයට තමයි මුළු ලෝකේ තියෙන සියලුම පරිේශන අයිති වෙන්නේ. ලෝකේ තියෙන සියලුම පරිේශන අයිති වෙන්නේ අනාර්ය පරිේශන. මොකද වර්තමානයේ ප්‍රේම වෛර කරන මිනිහෙකුට ඇර පරිේශනයක් සැලසුම් කරන්න බෑ කාටවත්. වර්තමානයේ ඉන්නේ උපරිම සැපේක නම් තව මොන ස්වර්ගයක්ද? ඒක කියන්න කැමති නෑනේ අපි. අපි කියනවා දැන් මේ ආත්මේ මොනවාට පූජා කරුවොත් ලබන ආත්මේ මෙච්චර කුට්ටියක් හම්බ වෙනවා කිව්වොත් අම්මා ඇත්තු පිටගෙනලා පූජා කරයි. මේ ආත්මේ නිවන් භාවනා කරුවොත් ලබන ආත්මේ නිවන් දකින්නවා කිව්වොත් අප්පා ගෙදර කට්ටියටත් එන්නේ නෑ මේ ආත්මේ නේද දැන් නිවන් දකින්නකො අනේ ස්වාමීන් පොඩ්ඩක් ඉන්න ගෙදර ගිහිල්ලා එනකම් පොඩ්ඩක් ඉන්නකො නෝනට මේ බබා කටේ ඉන්නේ දැන් හම්බ වෙන්නේ ඉන්නේ පොඩ්ඩක් ගෙදර ගිහිල්ලා එන්නම් කියලා මේ දැන් දෙනවයි කිව්වොත් නිවන එක්ක දොස් කියනවා මේක බහැල්ලු කරන්න හදනවා කියලා. කියනවා එහෙම කරන්න බෑනේ මේ වැඩ ගොඩක් තියෙන වෙලාවක ආවේ නිසා පස්සේ නිවන් දකින්නම්. ඉතින් ඒසා ආගමික රහකෝ සියලුම දෙනා අනිකෝ සියලුම ආගම්කෝ මරණ එහා පැත්තට දැම්ම. බුද්ධ ආගමෙත් 56 වෙනකොට ඒ පිං වාක්‍යයක් කියනවා ඒ කාලේ. මේ කරන කුසල කර්ම නිසා මෛත්‍රී බුද්ධ මෛත්‍රී ආදී බුදුජානන්සේලා දැකලා ඒ කියන විසාකාව වගේ වෙලා ඒ කියන රජුර වෙලා සීලු දෙනා ඉන්න ධර්ම මණ්ඩපේදී දේශනා කරන ධර්ම කාසීල් දරා සෝසේ නිවන් දකින්න ලැබේවා කියලා සාදු කියලා ඔන්න ගෙදර යන. හැබැයි මේ පස්සර දෙමිල්ලක් මේ කරන්නේ එහෙම නැත්නම් මේ අරයා මෙයා වෙන්න ඕනකම තියෙන්නේ නිවන් දකින්න නෙවෙයි කියලා. තාමත් මේ පින් වාක්‍ය කියනවා. තාමත් මේ පින් ඕගොල්ලෝ කොච්චර වුණත් මේ මං කියන බණ්ඩ වැඩි පින් වාක්‍යයට කැමැති. මේකට ව්‍යාපාදේ ඉඳගෙන ඉන්නකොට හොඳ බණක් කියනම නිව්සීලන්ත කියලා තවත් 10 රිට්‍රීට් එකක් කරා. කරනකොට ඒ ඩෝන මාත්‍ය තමයි සංවිධානය කරුවේ. මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ දවස් 10 කිරියේ බණක් කියන්නකෝ යන්නේ ඉස්සලා කිව්වා. ඔය නතර කරලා මේ අපිට තේරෙන බණක් කියලා යන්නකෝ ස්වාමීන් වහන්සේ මොනවද මේ කියවන්නේ කියලා. මොකද ඒක ඒ මේ වීලොට දෙක වෙන්නද කියන්නේ නැත්තේ මහත්තයා අහගෙන ඉන්නවත් දන්නේ නැහැ. කොහොමනොත් බන කියලා ඕන කරලා තියෙන ඕගොල්ලන්ගේ ආත්ම වර්ණාවක්. ඕගොල්ලන්ට පවන් සැලීමක් මේ වැඩේ පස්සට දාලා දෙන්නන් කියන්නේ. දැන් උඹලා තියෙන අතේ තියෙන හැඹිලියේ තියෙනක බින්කටේට දාලා බලයලා උඹට පස්සේ උඹලට දිවි ලෝකයක් මවලා දෙන්නම්. ඒකට මම යම රජුරුත් එකයි සක්‍රදීයත් එකයි ගිවිසුමක් ගහලා මට ලබන ආත්මෙ ගෙනත් දෙන්නම් කියන කතාව තමයි තියෙන්නේ. ඒ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය කියලා දන්නවනම් අපි මේ කරන අනාර්ය පරිශ්‍රණ සඳහා අවුරුදු 6 ඉඳලා අපි අවුරුදු 26 30 වෙනකන් මොකද්ද මේ විකාරේ මේ ඉස්කෝලේ ගිහිල්ලා කරන්නේ? ජීවිතේ හොඳම වයස. ජීවිතේ හොඳම වයස පිස්සු කෙලිනවා. ඒකේ ලියලා PhD එකක් අරගෙන MSc එකක් අරගෙන BS එකක් අරගෙන ඇවිල්ලිවෙලා මේ රට්ටුන්ට පෙන්වන්න දෙනවා ඕ උඹලා උඹලට නෑනේ අපි ළඟ මේ මේමයි මේ මේමයි කියලා අද ඔක්කොම රසාවල් දෙන්නේ ඔක්කොම මිනිස්සු නොමග යවන්නේ උග්ගතු ටිකනේ මොකද द्वේෂයට අපි පුදුම මනාපයක් තියෙනවා ඒක මොකද හේතුව द्वේෂයට තමයි ප්‍රඥා මුඛයෙන් වැඩ කරන්නේ පඤ්ඤා මුඛේන දෝසං වංචේති අපිට මේ වර්තමානයේ හොඳ නැති නාරි පරිශන කරන්නේ අරක දීපන් මේක දීපන් කොයි වෙලාවක හරි මේ දැන් මේ වර්තමාන මොහොතේ ක්ෂණ සම්පත්තිය මම දැන් මෙතන කියන එක උපරිම හේතුවක් හේතුවකට වැඩිය ආනිසංසයක් කියලා දැනගත්තා නම් අනිත් එක බලන්න පිළිකාරෝහලකට ගිහිල්ලා ඇක්සිඩන්ට් වෝඩ් එකට ගිහිල්ලා කුඩුකාර වෙන තැනකට ගිහිල්ලා භයානක සමාජ රෝග තියෙන තැනකට ගිහිල්ලා අපිට වගේ මේ ක්ෂණ සම්පත්තිය නියම තැන ඇහැ කන දිවනාසේ පිහිටලා මේ ඉඳගෙන බණක් අහන්න පුළුවන් තරමක් හම්බු වෙච්ච එකේදී ඒ චිත්තක්ෂණයට ප්‍රේම කරන්න දන්නවනම් ඔය කියන ව්‍යාපාදේ නැහැ. එයි ලක්ෂ කෝටි ගණක් එයි. හැබැයි හැම හැම චිත්තක්ෂණ බලන මේ දැන් මෙහි මොහොතේ ඉන්න එක තමයි උපරිම සැප. ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය කියන මම දැන් මෙතන. ඒ නිසා සෙන් ආගමේ කියනවා මම නෙවෙයි නම් කවුද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මේ පසර දාන්න එපා පසර දාන්නෙම ද්වේෂය නිසා යම් විදියකට අපි හිතමු ඔය ඔය කාමච්ඡන්දයයි ද්වේෂයයි අපේ හිතෙන් පොඩ්ඩක් අයින් උනායි කියලා ඔන්න නිදිමත එනවා භාවනා කරනකොට නිදිමත එනවා ඉඳගෙන ඉනකොටත් නිදිමත එනවා ඇවිදින කොටත් නිදිමත වෙනවා, තෝන්තු වෙනවා, එහාට මෙහාට වැනෙන්න පටන් ගන්නවා, කම්මැලි වෙනවා. ඒක වෙනවා. මොකද මේ භාවනාවේදී මනාපමනාප දෙක හිමීට අයින් වෙනවා. මනාපමනා කියන්නේ කාමච්ඡන්දසා ව්‍යාපාද. හිමීට අයින් වෙනකොට බබා දොයි. මෙයින් කා මේව ඒකට කියන්නේ මේව කාටද නිින්ද යන ලෙඩක් තියෙනවා නම් භාවනා මධ්‍යස්ථානට යන්න කියන. ඉඳගෙනත් භාවනා කරන විදිහ කරන්න හැටි කියලා දෙනවා. සක්මන් කරනකොටත් භාවනා කරන හැටි කියනවා. බත් කරනකොටත් භාවනා කරන හැටි දැන් මෙහෙන් ගිය එක්කෙනෙක් කිරියා ඌ කුඩුකාරය තමයි. ඌ සෞදි අරාබියට කොදු ගිහිල්ලා ඉතින් බර වාහන එලවන්න ඉගෙන ගත්තේ නැව එනකන් ඉන්න ඕනේ. නැව කාඩ් පස්සේ දවල් රාත්‍රී වැඩ ඉතින් නැව එනකන් මූ කරලා තියේ එතන මේ ආසනෙවල භාවනා කරනවා. මුහුද දිහා බලා. සුපර්වයිසර් කතා කරලා ඇහුවලු මේ මුස්ලිම් කට්ටියනේ. තමසේ කොහොමද මේ හිටගෙන ඉඳගෙන බුදියා ඉඳගෙන නිදාගන්න ඉගෙන ගත්තේ කොහෙන්ද කියලා ඇහුවා. ඉතින් මට <laughs> කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම මේ මිනිසුන්ට පේන්නේ මං කිව්ව බුද්ධියක් නැති ඉඳගෙන ඉච්චරයි. ඒ මුස්ලිම් මිනිස්සු කවදා මොකද මේ ඉඳගන්න ඉඳගෙන බුද්ධිය ගන්න කොහොමද මේ සාත්‍රය ඉගෙන ගත්තේ කියලා. ඕනෙම නිින්ද නැතිල එතකොට භාවනා කරන දාපුවන්ට අග්ගල් නිින්ද යනවා. ඒ කියන්නේ ඒ තරම් ඉක්මනට කාමච්ඡන්ද සහ ද්වේෂය අයින් වෙනවා හිතේ. අයින් වෙච්ච ගමන් තීන මිද්දට වැටෙනවා. ඉතින් මේ දෙක අයින් කළා ඒකේ ජීවත් වෙනවා කියන එක තමයි අප්‍රමාදී කියන්නේ. දෙක අයින් කරන්නත් ඕනේ අයින් කළ නින්දට යන්න එපා මේ මම කරව ප්‍රයත්නකින් තමයි මේ කෙලෙස් අඩු වෙලා තියෙන්නේ ඒ වෙලාව ඒකට අවදි වෙනවයි කියන එක. ඒකට කියන්නේ හිත ගන්න විදිහට නින්දට අවදි වීම හීනෙකට අවදි වෙනවයි කියන එක. මුංග දෙනෙක් හිතන එක කරන්න බෑ කියලා. නින්දකට අවදි වීමක් හෝ හීනෙකට අවදි වීමක් කරන්න බෑ කියලා. නමුත් මෙල්බන් හිඳලා ලියන පොඩි ගෑනුලා මේක ඉංග්‍රීසියෙන් මට ලියුමක් කියවනවා. ස්වාමීන් වහන්සේ මට හීනෙන් බය වෙන ලෙඩ තිබුණා. ඒ නිසා මට හැන්ද වෙනකොට බයයි. මම නිදා ගන්න බයයි. හැමදාම দাঁඩිය දාලා වෙවුලල ඇහැරෙනවා. පුදුම බයකින් මං හිටියේ. මං දවසකට ගියා සතිපාසලට. ගියාට පස්සේ ඉතින්දි කියලා දුන්නා සිහියෙන් සතියෙන් නිදා ගන්න හැටි. නිදා ගන්නකම් හුස්ම දිහා බලන්න. ඒ දැන් ওই පෙර දිනේ කට්ටිය කරන්නේ මේ ළමයි බුදි කරවලා දපලා බඩ උඩ කඩදාසි වලින් නමලා නැවක් තියෙනවා. කඩදාසි වලින් නැව හදන තියෙන්නේ අර. කඩදාසි වහන තියෙන දැන් නැව ඉහළ පහළ නැටි බලන්න කියනවා. බඩ පිම්බෙන හැකිලන බලන්න එපා. බුද්ධියගෙන නැව තියලා බලන් ඉඳී කියන උඩ යනවා ආයේ පහතෙන්ද නැව මුහුදේ තිබ්බා වගේ. අන්න එහෙම කරලා නිදාගත්තොත් නිින්දේ නපුරු ඉන පේන්නේ නැහැ. නිින්දෙන් හොඳින් අවදි වෙනවා. හොඳට නිින්දන ගොඩක් ආනිසංස ලැබෙනවා. මුග දෙනෙක් හිතනකොට මෛත්‍රිය විතරයි හම්බෙන්නේ කියලා. එවැනි ආනිසංස 11ක් ක්‍රම 11ක 14කින් බුදුහාමුදුර කියලා දෙනවා. කායනගත සතියත් අර වගේම තමයි. සුඛං සුපති සුඛං පරිපුච්චති නපාපකං සුපිනම් පස්සති ඔක්කොම ආනිසංස ටික හම්බ වෙනවා. කය ගැන සීයෙන් ඉඳට යනවා. ඉතින් ළමෙන් නිදාගත්තලු. අනේ ස්වාමීන් වහන්සේ අර නපුරු හීන පෙනීම නෑ දැන් මගේ. දැන් මට සාමාන්‍ය හීන පේන්නෙත් නෑ. මං හැමදාම දැන් පුරුද්දක් විදියට නිදා ගන්නකොට සතිය පිහිටනවා. අන්තිම වාක්‍ය කියනවා මම දැන් නිින්දේ ඉන්නකොට දන්නවා සාංශ මම නිින්දේ ඉන්නේ කියලා. අවුරුදු 7ක ගෑනු ළමයෙක් මට කියනවා සාංශ මම දැන් නිින්දේ ඉන්නකොට මම නිින්දේ ඉන්න බව දන්නවායි කියලා. මේකට අවදි වෙන්න පුළුවන්. ඒ මොකද කාමච්ඡන්දේ ව්‍යාපාදේ නැති කරලා පස්සේ ඒක නොදැන අරින්න යන්න එපා. ඒකට අවදි වෙන්න. ඒකටයි බුදු වෙනවයි කියන්නේ. ඒකේ ලොකු ලාභයක් අපිට. නිින්ද යාගෙන එනවනම් ඒකට අවදි. ඒතකොට බලන්න අරමුණ ගෙවිගෙන ගිහිල්ලා. අරමුණ ඔද්දල් වේගන එන වෙලාවේ. උන් ඔතෙන්දි තමයි ශ්‍රද්ධාව පණ ගැන්වෙන්නේ. ශ්‍රද්ධාව තෙද ගැන්වෙන්නේ. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ කුක්කුච්ච කියලා කියන්නේ වෙච්ච වැරදි ගැන තැවෙන එක. පශ්චාත්තාපය කියලා අපි කියනවා. උද්දච්චය කියලා කියන්නේ කරණ තියෙන දේවල් පිළිබඳව හිතේ ඇති වෙන කුහුල උනන්දුව ගැස්සෙන ගතිය. ඉතින් අවුරුදු 50 වෙනකන් කට්ටිය ඉන්නේ උද්දච්චේ. 50න් පස්සේ ඉන කුක්කුච්චේ. 50 යුණාට පස්සේ ඉච්චි හරි ශවුතු ජීවිතය කියන්නේ නිකටල්ලි තියාගෙන අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියලා අනිච්ච භාවනාව කරනවා. අසුබ භාවනා කරනවා. මූණ දිහා බලනකොට කැවුම් මූණක් තියෙනවා. භාවනා කරනකොට තියෙන කිසිම බිමුණක් නැහැ. ඒක අසුබෙම තමයි. මොකද කරපු කෙලි, පෙන්කෙලි මතක් වෙනවනේ. ඉතින් අහනවා සාංශ බැරිද ඒක නැති කරන්න නෑ නැති කරන්න බෑ ඒක උද්දච්ච කුක්කුච්ච දෙකට තරුණ වයසේදී අනාගතේ ජීවත් වෙන්නේ වයසට ගියාට පස්සේ අතීතේ ජීවත් වෙන්නේ. එන් කොයි වෙලාව හරි තේරෙනොත් මේ පොල් පිට පා ගන්න වගේ ඉහළ පාළ ගියාට මේ මැද මේ දැන් ඉන්න මොහොතක් මට ගන්න පුළුවන් කියලා තරුණ වුණත් බාල වුණත් මහලු වුණත් අන්න ඒ චිත්තක්ෂණේ විතරයි අපි ජීවත් වෙන්නේ අනි දෙකේම ඉන්නේ හීනෙක. අතීතං නාන් වාගමෙය නප්පජප්පේ අනාගතං. අතීතේ ගියා ගියා ආවරේ කායවිල්ල නැහැ වර්තමාන මොහොත බලපං කියනකොට උද්දච්ච කුක්කුච්ච දෙක ලක්ෂයක් එයි. නමුත් නොගිය චිත්තක්ෂණයක් තේරෙයි මම දැන් මෙතන ජීවත් වෙනවා කියලා අන්න ඒ චිත්තක්ෂණය. ඒකට අප්‍රමාදේ කියනවා සතිය කියලා කියනවා අවදිමත් භාවය කියලා කියනවා එළඹ සිටි සිහිය කියලා කියනවා. ඒ චිත්තක්ෂණය ගන්න මොනම බුද්ධ ධර්මවත් ඉගෙන ගන්න ඕනේ මොනම ත්‍රිපිටකයක්වත් අදාළ නැහැ. මේක මිනිස්යාගේ උප්පත්තියම ලැබිච්ච එහෙම නැත්නම් ජන්මලාභයක් කියලා කිව්වොත් වර්තමාන ජීවත් වෙන්න පුළුවන් මනුස්සයට විතරයි. කිසිම තිරසනෙකුට බෑ තිරසනා නිතරම සාජාසී ජීවත් වෙන්න. එයාට සාජාසී පන්නන්න බෑ. යක්ෂයෙකුට බෑ ප්‍රේතයෙකුට බෑ බ්‍රහ්මයෙකුට බෑ. මනුස්සයට විතරයි. නමුත් පපංචාබි රතෝ මගෝ බුදුරජාන් සසඳන් කරනවා ඒ චිත්තක්ෂණේ අතීතය අනාගතේ යෙදී ගත කරනවා නම් ඒක නා මුර්ගයක් වගේ කියලා. මුළු ජීවිතේම කිසිම චිත්තක්ෂණයක අතීතයට අනාගතයට දන් දෙන්නේ නැතුව පපංචාබ රත කරගෙන අතීත අනාගත කරන ප්‍රපංච කර කර ඉන්නවනම් ඕක තමයි නිර්මාණශීලීත්වය කියලා කියන්නේ අපි සාහිත්‍ය කියලා කියන්නේ කුණු හරප තේරම තියෙන්නේ අතීත අනාගත දෙකේ වර්තමානයේ ඉන්න පුළුවන් ගතිය දන්නවනම් මං හිතන්නේ 60 පිරුණයි කියලා ප්‍රශ්නක් වෙයි කියලා. අද අනකොට ලොරියක් ගහලා තිබුණා 63ත් වයසක්ද කියලා. ඒකට ධම්මදාගර හාමුදුරුවෝ කෙනෙක් ඒ කාය වාහනේ නම්බරේ 63 තිබුණලු. මම ඒක බලුවා මේ කවුරු 63 වෙලාද? ඩ්‍රයිවර්ට 63 වෙලාද? අයිතිකාරට 63ද? 63ත් වයසක්ද කියලා ගහලා තිබුණා. නාකි තමයි නාකි වෙන එක සවුත්තුයි තමයි. දැන් මං 67ක් දැන්. මටත් ගැහුවද කියලා බැලුවා නෑ මට නෙවෙයි මට 63 නෙවෙයි. 63ත් වයසක් නෙවෙයි. දන්නවනම් මේ අතීත නාගත නොගින් වර්තමානයේ අතීතෙන්ලා අනාගතෙන් හැම වෙලාවෙම වර්තමානයේ පහු කරනවා. අනාගතේ අතීතේ හැම වෙලාවෙම වර්තමානයේ පහු කරනවා. ඔර්ලෝසු බට්ටෙක් යහට මෙහෙට යනවා වගේ. අන්න ওই චිත්තක්ෂණේ හිටියානම් ඒකේ අවදී කියන්නේ මොකද්ද? බුද්ධ කියන්නේ මොකද්ද? ප්‍රබුද්ධ කියන්නේ මොකද්ද? සුප්ප බුද්ධං පබුජ්ජಂತಿ සදා ගෞතම ශාවකා. ਸਰුවචනන්දගේ ශ්‍රාවකෝ නිතරම ප්‍රබුද්ධ වෙලා ජීවත් වෙන්නේ. සුප්‍රබුද්ධයි. මොකද මොන දේ තිබුණත් වර්තමාන ජීවත් වෙනකොට ඒක නිකන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වගේ. ඒක ඉලෙක්ට්‍රික් කිසිම දැනුමක් ඕනේ නැහැ. හැබැයි කරන්න ඕනේ මේකයි කියලා දන්නව දන්නවනම් දවස් 10න් භාවනා කළා සමහරු කියන අපරාධ දවස් 10 ඉවරයි. සංසි ගෙදර ගිහිල්ලවත් කියන භාවනාවක් කියලා දෙන්නකෝ කියලා කියන සමහරලා. මේක නම් මොනවාක්වත් තේරුන්නේත් නැහැ, කෙරුවෙත් නැහැ, ඇති වැඩක් උනේත් නැහැ. අඩු ගන්න ගෙදර ගිහිල්ලවත් කියන මුස්ලිම් මිනිස්සු කරි යවුවොත් කියන්න දෙයක් තියෙන්න එපා. ඒ නිසා භාවනා ක්‍රමයක් කියන්නේ මේ උද්දච්ච කුක්කුච්ච දෙක අතරමැද කට හිතලා නැහැ. තරදී අර උතුරු කට කියලා එකක් තියෙනවා. එහාට මෙහාට වෙනකොට නියෝ එළවලු කිරන මිනිස්සු කිරලා අතින් ගහලානේ දෙන්නේ. තරදී එල්ලලා නෙමෙයි බුදු කටට අතින් ගහලා තමයි දෙන්නේ. ඉතින් ඒක තමයි අපෙත් තියෙන්නේ. මේක හරීම හරීම සුන්දරයි. ඒ උද්දච්ච කුක්කුච්චයට නොඇති වර්තමාන චිත්තක්ෂණයේ ඉතින් ඒකේ පිළිබඳව වචන දෙකක් කියනවනම් ඒ වර්තමාන මොහොතේ ඥාන පරිමකම නැහැ. වර්තමාන මොහොතේ උගත් නොඋගත් වෙනස නැහැ. වර්තමාන මොහොතේ දුප්පත් පෝසත් වෙනසක් නැහැ. වර්තමාන මොහොතේ බාලමහලු වෙනසක් ඇත්තේ නැහැ. වර්තමාන මොහොතේ ඉන්දියාවේද ලංකාවේද වෙනසක් නැහැ. ඔක්කොම රණ්ඩු සරුවල් පෙන් කරච්චල් තියෙන්නේ අතීත අනාගත දෙකේ. වර්තමානයේට ඔක්කොම හිතවන්න බෑ. බුදුන්සේ සඳහන් කළා තියෙනවා ඉදිකට්ටක් කෙලින් කරලා ඉදිකට්ට උඩට අබහුරක් වක් කරන්න කියලා. එක අබෑටයක්වත් හිටින්නේ නැහැ ඉදිකට්ට උඩ. ඉදිකට්ටක් කෙලින් කරලා වැලිය හොරක්වක් කරන්න කියනවා. ඒක වැලියටයක් කවදාකවත් ඒ ඒ සික සිකප්පත් එක හිටින්නේ නැහැ. මොනම කෙලෙසයකටත් හිටින්න බෑ. දන්නවනම් අන්තිම එක තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡා කියන්නේ භාවනා කරන හැම කෙනාටම තමන්ගේ භාවනාව සැකයි. හැම හැම කමටහනකට ස්වාංශ මගේ ක්‍රමේ හරිද කියලා කියන්නේ කියනවා. දැන් මම මේ යන ක්‍රමේ හරිද කියලා මෙතෙක් කල පව් කරනකොට කිසි කෙනකින් ඇහුවේ නැහැ. තොන් ගණන් කරා. භාවනා හරියගෙන එනකොට තමයි ඔක්කොටම ප්‍රශ්න තියෙන්නේ මේක හරියද දන්නේ නැහැ. ඉතින් මේ විචිකිච්ඡා මුඛයෙන් මේ කරන ෂට ප්‍රඥාව නැති වෙනකොට සෝවන් වෙලා. මං කරන භාවනා පිළිබඳ සැක නැත්තම් අවේ කප්පසාද එනවනම් පළවෙනි මාර්ගයටපත් වෙලා. ඊට ඉස්සෙල්ලා තියෙනවා ධම්මට්ටි ඥානය කියලා එකක් පෙරදක්මක් වෙනවා මේක හරිමයි. තව වැඩ ඉවර නෑ මේක හරි. වර්තමාන මොහොත වැටහෙනවා. වර්තමාන මොහොතේ පහම නැති බව තේරෙනවා. තාම මේ ආර්ය ආවාස මට්ටමට ගිහිල්ලා නෑ. නමුත් ඒකට යන්න සුදුසුකම්මයි ළඟ තියෙනවා කියලා තේරුම් අරගෙන ඒක පිළිබඳව අපි ඒක ලියන්න අමාරුයි වර්තමාන මොහොත ගැන රචනා ලියන්න අමාරුයි. කිසිම බාධාවකින් ලියන්න බෑ. ඝට්නයේ ප්‍රයත්නයේ බහතීරණ ක්‍රමෙම තේරෙනවා. අහගෙන ඉන්න එකනට මේ මනසට දැන් ට්‍රැක් එකට වැටලයි කියලා. පණ්ඩිත ස්වාමීන් කියන බුරුමේ ඒ ට්‍රැක් එකට වැටිච්ච ගම නැත්තම් මේ නිවර්ණ පහ ගෙවිච්ච බව ඒ කෙනාට අකාලිකවම තේරෙනවා කියන්නේ. ඒ මොහොතේම තේරෙනවා මගේ හිතේ කාමච්ඡන්දේ නෑ ව්‍යාපාදේ නෑ තීන මිද්දේ නෑ උද්ධච්ච කුක්කුච්චේ නෑ විචිකිච්ඡා නෑ ඒකේ විචිකිච්ඡා නැතිවීම තමයි ප්‍රධානම දේ මේකමයි ක්‍රමේ මේක ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ මේක නැති කරන්න සරුවච්චන්හන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්න ඉස්සර වෙලා ආනිසන්ත හතක් ගෙන හරපානවා මේගොල්ලන්ට සද්ධාව ඇති කරන්න විචිකිච්ඡාව නැති කරන්න මහන්නේ මේකේ ඒකායන මාර්ගේ අද එක බෞද්ධයෙක්වත් පිළිගන්නේ එකම බෞද්ධයෙක්වත් පිළිගන්නේ. ඒගොල්ලෝ කියනවා කොහොම කෙරුවක්වත් ඊට ඉස්සෙල්ලා 10 පන්තිවස් සමත් වෙලා ඉන්න ඕනේ නිසා ඉස්කෝලේ ගිහිල්ලා වරේ. එහෙම නැත්නම් අර සුසුසුකම් මේ සුසුසුකම් තියෙන්න ඕනේ. මේ ඒකායන මාර්ගය කියලා සතිය වැඩුවොත් අපරාධ කාලීනාස්තියක්. ඒ වෙනුවට වෙන වෙන සුදුසුකම් තියෙන්න ඕනේ කියලා ජාතියක් වශයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති වශයෙන් සමාජ ප්‍රතිපත්ති වශයෙන් අපි වර්තමානයේ පන්නලා තියෙනවා. ආහන ඒක නැතුව කවුරු රට මුළු ලෝකෙ මුළු මනුස්ස ජනගහනේ සේරම වැරදි වුණා. මේ ਸਰුවචන්සික මේ ඒකායන මාර්ගේ මම එක චිත්තක්ෂණයක් හිටියා කියලා දන්නවනම් ඔය අත දස අරියවසා කියන එකෙන් නීවරණ නැති චිත්තක්ෂණේ දැනගත්ත දවසේ තේරෙනවා අපේ අම්මා මුත්ත කාලේවත් අපේ සංසාරේ කවදාකවත් නොකරපු තැනට රැවිලා තියෙන කියලා. ඒක කියලා දෙන්න ආයේ කවුරක්වත් වෙන අටුවා ටික පලිපු දාන දෙයක් ඇත්තේ නැහැ. නමුත් ඒක හෙලි කරන්න භාෂාවක් නැහැ. අපි උත්සාහ කරමු දන්න ප්‍රමාණය ඒ නිවර්ණ ඩාට වෙච්ච චිත්තක්ෂණ කතා කරන්න යන්න එපා. ඒව කතා කරනකොට සාහිත්‍ය සමාන හම්බ වෙයි. ඕක නිර්මාණශීලීත්වය හම්බෙයි. හැබැයි අපායි සංධාර දික් වෙයි. මේ නීවරණ යටපත් කරපු චිත්තක්ෂණ පිළිබඳ කතා කිරීමට මේ මේ මැනික මැනික වශයෙන් ඇහිලගන්න කනාට පය වැදුනේ මැනික කියලා තේරුම් ගන්නවා වගේ මේක දුප්පටි විඥයි. නමුත් ඒක දුප්පටි විඥා නොවි මේ බණ නිසා ධර්ම සාකච්ඡා නිසා සීල දනාට ඇහැපෑදේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව ධර්ම දේශනාවලිය මුල් ධර්ම දේශනාව මෙතන સમાપ્ત කරනවා සීල දනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා